අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ 189 වෙනි භාවනා වැඩමුළුවේ තවත් ධර්ම දේශනාවට වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙන ආය ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ධාතු නානත්තම් පටිච්ච උප්පජ්ජති පස්ස නානත්තම් පස්ස නානත්තම් පටිච්ච උප්පජ්ජති වේදනා නානත්තම් වේදනා නානත්තං පටිච්ච උප්පජ්ජති සංඥා නානත්තං තීති කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අප මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ අමුණපු ධර්ම પરම්පරාවක් එකින් එක එකින් එක දීලියා අපිට පුළුවන් ප්‍රමාණයෙන් අපි සුතමේ වතෙන් හෝ චින්තාමේ වශයෙන් හෝ නැත්නම් භාවනාමේ වශයෙන් සම්බන්ධ කරගන්න බලන අවස්ථාවක්. ඉතින් මල්මාලේ පළවෙනියෙන්ම සඳහන් වෙලා තියෙන්නේ ධාතුනානත්තම් පටිච්ච උප්පජ්ජති පස්සනානත්තම් කියලා අපි ඉදින්දා ජීවිතය ගත කරනකොට විවිධාකාර හැඩතල විවිධාකාර සද්ද විවිධාකාර ගඳ රස පහස සහ ධර්ම කරුණු අනුව රමණයක තියෙදිලා තියෙන්නේ ඒක විලාසිතාවක් අපේ ඒක බොහොසත්කම කියලා අපි ගණන් ගන්න තියෙන්නේ ඉතින් අපි ඒක කාටත් පතනවා අපිත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා මේ නානත්වභාවය නිසා නන්නත්තර වෙලා ඉන්නේ. ඉතින් ඒක අපි ඇහුවට පස්සේ බුදු කෙනෙක් පහළ වෙලා බුද්ධ ඥානanse රජ කුලයේ උපදින්නේ. ඊට පස්සේ ඒ ඔක්කොම පහසුකම් තියලා ඔක්කොම අතහැරලා හිඟන්නේක් විදිහට එහෙම නැත්නම් යැපෙන්නේක් විදිහට පාරට බහිනවා. බහැලයි කියන්නේ ওই නානත්තේ තියාගෙන නන්නත්තර වෙලා මේ වැඩේ කරන්න බෑ කියලා. ඒ නිසා අපිටත් වෙනවා ආදර්ශයක් අරගන්න ඒ වැඩේට හරියට බහිනවනම් අපිට ශක්ති ප්‍රමාණයේ ගුණයන්ගෙන් කාම ගුණයන්ගෙන් වෙන් වෙලා නැත්නම් කාමය පොත් කිරීමෙන් අයින් වෙලා රමණයෙන් අයින් වෙලා විවිධාංගීකරණයෙන් අයින් වෙලා පුළුවන් තරම් සරල භාවයට නියතම අරපිරිමැසුම් භාවයට නිහතමානී භාවයට එන්න වෙනවා. ඉතින් ඒක බෞද්ධයන් විසින් මේ ලෝකෙට දිය යුතු ආදර්ශයක්. ඒක දෙනවද නැද්ද කියන එක වෙනම කතාවක්. එහෙම වුණොත් අපිට අර විවිධ විචිත්‍ර විවිධාංගීකරණය වූ ස්පර්ශයන් සමහර විටක අඩු කරගන්න පුළුවන් වෙනවා. ඒක මේ ගමනට ප්‍රතිපදාවට කෙලස් කැපීමට ඉතාමත්ම වැදගත් දෙයක්. ඉතින් ඒ නිසා මේ ධාතු නානත්වයේ තේරුම් අරගෙන අපි උත්සාහ කරන්න ඕනේ ඒක අඩු කරලා ඒක ස්පර්ශ නානත්වයෙන් විවිධ ධාතු ස්පර්ශ කිරීම නිසා ඇති වෙන අපි සම්බන්ධ වෙන හැටි, ගැටෙන හැටි, දේවල් එක්ක පටලැවෙන හැටි ප්‍රමාණ අඩු කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒක සීල ශික්ෂාට වැටෙන එකක් නෙවෙයි. ඒක සමාධි ශික්ෂාට වැටෙන්නේ. අපි ඊට ඉස්සලා සීලෙක පිළිහිටලා විතික්‍රමණය වෙන ප්‍රමාණ අඩු කරලා බලනවා සීමිත ධාතු ප්‍රමාණයක අපි මේ පසින්දුරන් tempat කරලා නැත්නම් අබිනිෂ්ක්‍මණය කරලා කාම ගුණයෙන් අයින් වෙලා සීමිත ප්‍රදේශයක හසුරවන්න. ඉතින් එතකොට ස්පර්ශ අඩු වෙනවා. අපි දාන්න පොඩි ටිකකට අඩු වෙනවා. ඉතින් ඒක එක විදියක දරතයක් පරිලාහයක් අපිට පුරුදු සැප පහසුකම් නැතිවීම. ඉතින් අපි ඒක ආඩම්බරයට ගන්නවා. අපේ අඩු පහසුකම් තියෙන කෙලෙස් අඩු தත්ත්වයට ඇවිල්ලා, Brahmachariයට ඇවිල්ලා, ගිහිගෙන් නික්මීමට ඇවිල්ලා කරන්නේ කවුරුත් කිව්වට නෙවෙයි. කාටවත් අපි බලපෑම් කරන්නෙත් නෑ එහෙම කරන්න. කැමැති කෙනෙකුට යන්න පුළුවන්. ගියාට පස්සේ අඩු වෙච්ච බව අපිට දැනෙන්නේ පහසුකම් නැතිවීමක් වශයෙන්. ඒ පහසුකම් නැතිවීම තමයි අපි කරන කැපකිරීම. ඒක සීලේ කැපකිරීමක් නෙවෙයි සමාධි ශික්ෂාවක්. ඊට පස්සේ මේ ස්පර්ශනානත්වයේ අඩු වෙනකොට වේදනානානත්වයේ අඩු වෙන්න ඉඩ තියෙනවා. ස්පර්ශනානත්වය වැඩි වෙනවනම් විවිධ වේදනා එහෙම නැත්නම් විවිධ රස දිව ඇහැට විවිධ වර්ණ රස කනට කර්ණ රසායන සංගීත වේදනා නාසයට විවිධාකාර කුසුඹ සුවඳ જાති ඒ වගේම දිවට විවිධ රස මසවුලු ඒ වගේම කායයට විවිධ පහසුකම් පස්සට විල්ලුද කියලා මේක දිංගලෙන් කියන්නේ. ඒ පස්සට විල්ලුද හොයන ගතිය නැත්නම් හිතට එන වල් බూరు අදහස් පුළුවන් තරම් වින්දනය අඩු කරන්න පුළුවන් නම් අඩු කිරීමයි අපි මේ Brahmacharya කියලා කියන්නේ. ගීගේ අතහරිනවා කියලා කියන්නේ කියලා දන්නවනම් ඒකට අඩු වෙනකොට එන නිදිමත අඩු වෙනකොට එන කම්මැලිකම අඩු වෙනකොට එන ඒකාකාරීකම අඩු වෙනකොට සිද්ධි බහුල නැති ගතිය බලාපොරොත්තුෙන් යන්න ඕන. අපි හිඟන්නට ගිහිල්ලා උණුබත් ඉල්ලන්න බෑ. හිඟනකොට තියෙන දේ කන්න ඕන. හිඟන්නන්න කොහෙන්ද උණුබත්. ඒ වගේ මෙතන මේ වේදනා නානත්වය අඩු වෙනකොට අනිවාර්යයෙන්ම ස්පර්ශ නානත්වය අඩු වෙනකොට වේදනා නානත්වය අඩු වෙනවා. වේදනා විවිධ වේදනා වලින් අපි කලබන ගතිය, කුමුදුවන ගතිය, රසමසවලු දෙන ගතිය, කර්ණ රසායන සංගීත දෙන ගතිය අඩු වෙනකොට කය නිතරම හිත නිතරම නිකන් සංඥානානත්වයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට අපිට මතක තියාගෙන දෙයක්වත් නැහැ. භාවනා වුණාට පස්සේ මතකෙත් නැහැ. සංඥා අඩු වෙන්න පටන් අර ගන්නවා. ඉතින් මේක හුඟ දෙනකොට අමාරුයි කොහොමද අපි දරුවා පිළිබඳ මතකේ නැති කරන්නේ කොහොමද අපි අම්මා පිළිබඳ මතකේ නැති කරන්නේ කොහොමද අපි අලියතුන් රත්තරම් බඩු නිශ්චල චංචල දේපල පිළිබඳව සංඥාව අයින් කරන්නේ අපි හිතනවා ඒක අනිවාර්යයෙන්ම ඒක තියාගෙන නිවන් දකින්න ක්‍රමයක් තියෙනවා නම් මෛත්‍රී බුදුහාමර වෙනකන් හරි ඉන්න ලෑස්ටි කට්ටිය. ඒ සංඥාවලුත් තියාගෙන නිවන් දකින්න. ඒක අඩු වෙනවට කැමතිත් නෑ. අඩු කිරීමේ වැඩපිළිවෙල ප්‍රතිපදා බව දන්නෙත් නෑ. ඒක නිසා වේදනාන අනත්වේ අඩු වෙනකොට ඒ කෙනාට සංඥාවල අඩුවීමක් වෙනවා මේක පේන්නේ හේ බානවා කියලා. මේකේ පේන විචිත්‍රත්වය අඩු වෙලා යනවා. මේක බුදුජානනාංශයේ විරංජනේ කියන නමෙන් පාවිච්චි කරනවා. රංජනය කරන්න බෑ. ඒ රමණය කරන ගතියක් නැහැ. ඒක නිකන් ඔය නිකන් රස නැති ඒකාකාරී නීරස ගතියකටපත් වෙනවා. ඒක නිසා සාරිපුත්‍ර සංසේ සඳහන් කරන අපිට ධාතුනානත්ය අඩු කරන්න බැරි තරම් ඇබ්බැහිය තියෙනවා නම් ඒ කිවල් දුර ළමතක් කරන්න බෑ. ඒ රසෙම අපිට ඕනේ, වර්ණෙම අපිට ඕනේ, ඒ සද්දෙම අපිට ඕනේ, ගන්ධ රස පහස කෝක තිබුණත් ඒ නවස්තුනානත්ය අඩු කරන්න බැරි නම් අඩු ගන්න දැනගන්න ඕනේ මේ වස්තුනානත්ත්‍ය නිසා ඇති වෙන මේ ස්පර්ශනානත්වය අනික් කටිය රඟ බින්දපු දෙන් gedara ඇත්තෝ මම අඩු කරගෙන ජීවත් වෙනවා කියලා. ඒක ශික්ෂණයක්. ඊට පස්සේ මේ ස්පර්ශනානත්වය අඩු වෙනකොට රස වින්දනයේ අඩුවීම නිසා නෑ වැඩිපුර ඉඳුරන් නාකි වුණා වගේ තේරෙනවා. රසාස්වාදය අඩු වෙන්න පටන් ගන්නවා. මේක භාවනාවේ අනිවාර්ය විය යුත්තක්. ඉතින් ඒක දැනගෙන යනවා නම් ඒක තමයි මේ සාරිපුත්‍ර සාංශ මේ නව නානත්තතා පෙන්නලා දීලා තියෙන භාවනා කරන්න ගියාම අර රසමස උඩු අඩු වෙලා වේදනා නානත්වය අඩු වෙන පණ ගන්නවා. මේ වේදනා නානත්වය අඩු වෙනකොට අද ඉගෙන ගන්න හදන්නේ සංඥා නානත්වය අඩු වෙනවා. නැත්තම් වේදනා නානත්වය වැඩි වෙනකොට සංඥා කිරීම වැඩි වෙනවා. වේදනා නානත්වය අඩු වෙනවා නම් ඒක නෙවෙයි ඇත්තටම සූත්‍රයේ සඳහන් කර දෙන වැඩි වෙන හැටි අනිත් පැත්තට ගන්න පුළුවන් වේදනාවල් අඩු වෙනකොට සංඥා විදීම් සලකුණු තැබීම් තමන් ලබද සලකුණු අනු අඳුනා ගැනීම අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක කොහොමද අපි භාවනා විද්‍යාව දකින්නේ සක්මනේදී පරියන්කේදී මේක හරි සම්බන්ධයක් පවත්වනවා මේ විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙකත් එක්ක. ඒ විතක්ක ਵਿਚාර දෙක සාමාන්‍යයෙන් අපේ මේ ශාසනය අඳුරන්නේ වචී සංඛාර කියලා. කියන්නේ වචනයක් හැදෙන්න ඉස්සෙල්ලා හිත ඇතුලේ සිදුවෙන යාන්ත්‍රණය තමයි. විතක්ක විපහාරයට තමයි වචන කියන්නේ. වචන බිඳින්න ඉස්සෙල්ලා හිත ඇතුලේ පෙළ ගැස්මක් යනවා. අන්නේ පෙළ ගැස්ම ඇති වෙන්නේ සංඥා අනුව තමයි. ඒක නිසා යම් වෙලාවක වේදනා අඩු වෙලා සංඥා අඩු වුණා නම් අපේ හිතේ විතක්ක අඩු වෙනවා. එතකොට ප්‍රපංච කිරීම අඩු වෙනවා, කතන්දර ගීතීම අඩු වෙනවා මොන දේ වුණත් කතා නොකර ඉඳීම වැදගත් වෙනවා. ඒක තමයි සරුවචනාංශේ මේ ආර්යෝවා තුන්නී භාවෝ ධම්මීවා කතා සම්නිපතිතානම් වෝබික්ක වේ ද්වයං වදාමි. ආර්යෝවා තුන්නී භාවෝ ධම්මීවා කතා. මහන්නේ උඹලා රැස් වුණාට පස්සේ මම දෙකක් කියනවා. එකක් කරනවා නම් ධර්ම කතාවක් කරපුවා නැත්නම් කට වහගෙන හිටපන්. ඒක බුදුආමර කියන්නේ ආර්ය තුෂ්ණී භාවේ. මේ තූෂ්ණීම් භාවයේ නැතුව කතා කරන්න ගිය ගමන් අර ඇතුළත කතාව 10 15 ගුණකින් නගිනවා. බෙලිකට මල්ලේ හෙලෙවුවා වගේ. ඌව නොකිය ඉඳ ඉඳ අපි හිතන ප්‍රශ්න විසඳෙන්නේ නැති වෙයි කියලා ප්‍රශ්නයක් ඇති වෙන්නෙම නැහැ. ඔය කොයි එකක් යනවා? අපි වෙලාවේ කෑකොස්සම් ගහලා අරයට කියන්නේ මෙයාට කියන්නේ නැහැ ටෙලිග්‍රෑම් ගහන්නයි SMS අරින්නයි. මේ කලබල තියෙන්නේ අරකේ තියෙන තක්කමුකුවත් එක්ක. එතකොට කැළඹෙනවා ඔක්කොමලා. මේකෙන් තමයි අද ජනමාධ්‍ය මිනිස්සු වණ කරලා තියෙන්නේ. ඇමරිකාව වෙන ඕනම දෙයකින් අපිට මෙහෙට Facebook එකේ පෙන්වන්න පුළුවන් රෙද්ද උසලා එතනදීම. ලේ පිට පෙන්වන්න පුළුවන්. ඉතින් යුද්ධ ඇති වෙනවා හිතු කියලා. ඩේට් එකක් ගන්න පුළුවන් ඕන ගෑණියක් එක්ක ඕන රටක ඉන්න කෙනෙක් එක්ක. දින්න එකතු කරන්න පුළුවන් කපු ඕනේ නෑ දැන්. පට ගන්නකොට ගන්න පුළුවන්. ඉතින් ඒ ගන්න ගෑණිත් එක්ක හිටපු ගමන් හෙට වෙනකොට දික්කසාද වෙන්න කේස් යනවා. ඉතින් මේව තමයි ඔය සංනිවේදන වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙලා තියෙන්නේ කවදාකවත් හොඳ දෙයක් නෙවෙයි. ඉතින් මේ වැඩේ භාවනා කරන කෙනාගේ හිත තුල වෙන හැටි හැම කෙනාම අත්දකින්න ඕන. අහම්බෙන් වෙන්නේ නැහැ, හීනෙන් වෙන්නේ නැහැ, මෛත්‍රී බුදුහමරෝ දැක්කයි කියලා නිකන් වෙන්නේ නැහැ ඒක. ඒක ලේ පිට කපන්න ඕන. අන්නේ සංසිද්ධියේදී මොකද්දෝ තේරවාදයේ අමතක විල්ලක් වෙලා තියෙනවා 2600. මේ වේදනා නානත්වය නිසා සංඥා නානත්වය කියන එක අකමැති වෙලා තියෙනවා අපේ පසුකාලීන ආචාර්යවරු. ඒ ටික අයින් කරලා තියෙනවා තේරවාදී. අයින් කරපු නිසා අපි ළඟ දැන් තියෙන්නේ සංඥානානත්වය අඩු කරන කතාවක් නෙවෙයි අඩු ගානේ තේරවාදයේ පවා ආගමක් කරගෙන දහසක් මල් පූජා කිරීම විචිත්‍ර කොඩිවැල් තිබීම විචිත්‍ර බෙර ගැහිම් විචිත්‍ර নানা ආකාර දේවල් පටන් ගන්න තියෙනවා. හොඳට බැලුවොත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ කිසිම තැනක ඕවා සඳහන් නැහැ. නමුත් මේ සංඥානානත්වය කොච්චරද කියනවනම් අනිකුත් අය කරන උත්සව වලට වැඩිය විචිත්‍ර කිරීමකට අපි අද හරියට කියනවනම් මංගල මංගලනේ උත්සව අධ්‍යක්ෂකවරු වෙලා තේරවාදී ඕනි උත්සවයේ ලස්සන සැලසුම් කරන්න පුළුවන් විවිධ සංගීත දාලා විවිධ වර්ණ දාලා විවිධ මට්ටම් දාලා කරන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ මොකද මේ සංඥා නානත්වයේ කෙලෙසයක් බව දන්නේ නැහැ. හැම කෙනාටම හිත්ව දින තාලට පින්කම කරන්න පුළුවන්. ඉතින් බොහෝ විචිත්‍රව කරලා ආවට බද්ද දවස් ගාණක් හිට මේවත් එකම තමයි පැටලෙන්නේ. ඉතින් ඒක නිසා මේ සංඥා පිළිබඳව මේ තේරවාද අවුරුදු 2600 ඇති වෙලා තියෙන මේ විපිරියාසය මට කියන්නේ සංඥා විපල්ලාස කියලා ඒක දුප්පටි විඥයි. ඒක අයින් දැක ගන්න අමාරුයි. විනිවිදින්න අමාරුයි. බලන්න හිටාන ඉඳ කටින පිංකම් ආවට පස්සේ පුදුමාකාර උත්සව ප්‍රදේශයක් නේ ඒ උත්සව වින්දට වැඩි හරි විචිත්‍රයිනේ. 18 සෙල්ලම් දාගන්නේ කරන්නේ. මම කරන්න කරන්න මොකද වෙන්නේ? එක පැත්තකින් නම් කතෝලික ආගමට වැඩිය අපිට වැඩ පෙළන්නට පුළුවන්. දැන් වෙසක් එකට තොරන් දාන ලයිට් දානකට වැඩිය කතෝලික කට්ටිය නත්තලට වෙස දාලා පෙන්නනවා. ඕ බලාපන් අපේ තඤ්ඤා විද්‍යත්තේ කිය. අපේ කට්ටිය කියනවා අපිට නිකන් දෙන්න ඕනේ දාට ලයිට්. අපිත් පෙන්වන්නම් ඔටෝ මැජික් ඔටෝමැටික් නෙවෙයි. ඔටෝ මැජික් පෙන්නනවා කොළඹ නගරේ රැට සිරි පුරමෙනි ප්‍රීති සාගරේ වෙසක් දවසට උත්සව සංඥානානත්තේ මාත් වරින් වර ගිහලා බලනවා වඩියා. මොකද අර ලංකා විපස්සනායේ ඉස්සරහ පොලිමට වෙසක් කූඩු හදලා ඉතින් තැහැගි දෙනවා උත්සව පවත්වනවා ගීත ගායනා කරනවා රංගන පවත්වනවා අනිය බුදුහාමුදුරුවෝ හිටියානම් බුදුජානක පිරිනුවම් පහප වේලාවේදී දේව සභාව පුදුමාකාර පංචතූරි නාදකඩකවලු මේ නඩන් නටන්නන් පූජා පවත්වන්නන් මං වදින කට්ටිය නෙවෙයි මං වදින කට්ටිය නම් හුදකලා වෙන්න නිස්සද්ද වෙන්න මේ කලබල කරන්න එපා ලෝකෙට සද්ද සංඥා දෙන්න එපා මේ විවිධාකාර දේවල් කරන්න එපා කියන්නේ. ඉතින් පුළුවන් වෙයිද අපිට ඌව කරන්න? බලක්න්න බෑ. මේ ඔයගොල්ලම තමයි තන්නේ කර වැඩිකාර. මොකද ඕගොල්ලෝ වට උදව් කරන්නේ නැත්නම් කාටවත් මොකු කරන්න බෑනේ. මුළු ලංකාවෙම කටින් පිංකමක් නැති එකම තැන තමයි Nissan වන්. කටින් පිංකම් නැහැ. හිතා ගන්න බෑ කට්ටියට මොකද කීයක් හරි හම්බ කරගන්න දවස. ආහඳුරු මාස ගණන් සැලසුම් කළා මට අදත් ලියුමක් ඇවිල්ලා තිනවා. කටින් පිංකමට ආතල් එකට දෙන්න ඕන නම් මට ලියුමක් කියවන්න මම දෙන්නම්. ඔඩියෝ විෂුවල් වලින් දෙන්නම් කටින් පිංකම. අනේ ඒ එක්කෙනෙක් එක්ක තරහින් නෙමෙයි මම මේ කරන්නේ මාත් අවුරුදු 20 ගාණක් විතර ওই පින්කම් වලට අර මේ සම්බන්ධ වෙලා තියෙනවා ගිහි කාලේ ඒ දවස්වලද බෑ බොහොම අඩුවෙන් සම්බන්ධ වුණේ දැන් තේරෙනවා මේක බුදු මේ සාරිපුත්‍ර සාංශි දුප්පටි විජ්ජ කියන්නේ ඇයි කියලා ඇයි මේක විනිවිද දකින්න අමාරු අපි දවස පුරාම කල්පනා කරන්න උත්සවශ්‍රීයෙන් පින්කම් කරන එක ඒකලිවල භාවනා කරන්න ගියාට පස්සේ ඔක්කොම ඔළුවේ රැඳිලා තියෙනවා ඒක කැරකෙන්න පටන් ගන්නවා කරන්න ගිය ගමන් අරයාගේ අඩුපාඩු මෙයාගේ අඩුපාඩු කයි කතන්දර කට්ටච්චෝලිනේ යන්න පටන් අරගන්නේ උත්සව තැන් වල වෙන මොනවාක්වත් කට්ටියක තියලා භාවනා කරන කතාවක් නැහැනේ. ඉතින් ඒ නිසා මේ වේදනා නානත්වය anu එන මේ සංඥා නානත්වය මට භාවනා කරන යෝගාවචර කසේ මට පුළුවන්ද මේ ලෝකයා විසම වුණාට මට සමහිත පවත්තන්න. ඒක මම ප්‍රතිපදාවක් විදියට බාර ගන්න ලෑස්තිද. එතන මේ රට්ටු නට නිසා මාත් නටනවා. එහෙම නැත්නම් අපිට එක ජීවිතයක් ඇතුළත මේ විශේෂයි තියෙන ආකල්පය අපිට වෙනස් කරන්න පුළුවන් දෙයක් අපිට මෛත්‍රී බුදුහාමරය ඇවිල්ලා වෙනස් කරලා දෙන්න ඕනේ. නැත්නම් බුද්ධ ශාසනය ඇමති ඇවිල්ලා වෙනස් කරලා දෙන්න ඕනේද කියලා. පිටි ඒක දුප්පටි විඥාය. ඒක දුප්පටි විඥායි නෑ කියන්න බෑ. නමුත් මේ බුදු කෙනෙක් පහළ වෙන්නේ ඒක දුප්පටි විඥායි කියලා පැත්තක දාන්න නෙමෙයි. උඹට ඕනේ නම් ක්‍රමයක් තියෙනවා. අත්තිකේ උපඤ්ඤාතෝ මග්ගෝ. අත්තිකේ උපඤ්ඤාතෝ මග්ගෝ යන්න ඕන පාර තියෙනවා. දැනටත් යන පිරිසක් ඉන්නවා. අපි මේ සුළු පිරිසට එකතු වෙනවද නැත්නම් අර මහා ජනතාවත් එකතු වෙලා දාඩිය දාගෙන මේ කරන උත්සවවලට යනවද කියන එක මම මේ ගත්තේ එක පැත්තක් විතරයි. තව ගොඩාක් පැති තියෙනවා. මෙන්න මේක භාවනා කරනකොට මතුවෙන හැටි හරිම විචිත්‍රයි. හරිම විචිත්‍රයි. අන්න ඒක අල්ලගත්තට පස්සේ අපිට තේරෙනවා මේ උත්සව කිරීම සහ පින්කම් කිරීම හරහා අපේ හිත කොච්චර ඇබ්බැහියකට ගිහිල්ලා තියෙනවද කියනවනම් භාවනාවේදී භාවනා tempත් වේගෙන එනකොටත් හිත විචිත්‍රත්වයට පයි. ඇත්තටම අපි යන්නේ නම් ඒක කරන්න නෙවෙයි. අපි යන්න සක්පනේම තියන්න කියලා හිතාන. පරියංගයට යනකොට යන්නේ පරියංගේ මූල කර්මත්තානෙම තියන්න කියලා. මේක tempat වේගෙන එනවා සමහරව ඇත්තට. ඇත්තටම tempat වෙනවා. අද ඉතින් දවස් 3 වෙනි 4 වෙනි දවසේනේ. tempat වෙනකොට හිත පිටපයින් හැටි බලන්න. මේක මම කරන දෙයක්ද නැත්නම් වෙන කෙනෙක් කරන දෙයක්ද? ඒ හිත පටින්නේ මමයි පිටායගේ දෙගොල්ලගේ සම්බන්ධයක්ද නැත්නම් කිසිම සම්බන්ධයක් නැති එකක්ද කියන උත්තර හතරම වැරදි කියලා සරුවත් යනසේ සඳහන් කරනවා. ඒ හිත පිටපණින්නේ මගේ උමනාට නෙවෙයි. අනේ මං කොච්චර කැමැතිද හිත පිටපණින්නේ නැත්තම්. ඒත් මේ මගේ ගියා ගන්නා හිත මේ නික්ලේශී අරමුණ තබා මේ නිර්මල අරමුණ තබා මේ ക്ഷേම භූමිය තබා පිටපයින් හැටි පැදුරු රත්න කියපණි. එතකොට මේකට මම මගේ කියා ගන්න පුළුවන්ද? දෙක එහෙම නැත්නම් වෙන කෙනෙක් මගේ හිත හසුරවනවද? මේ පොට්ටපාද සූත්‍රයේදී ඒ පොට්ටපාද බුදුජානනාංශර කියනවා මේ සංඥා සමනය කිරීම සම්බන්ධ අපි කතා කරා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ හිතියේ නැහැ මත හතරක් ආවා මේක සර්බලධාරි දිව්‍යන් වහන්සේ කරන එකක් අපේ හිත අරමුණෙන් පිටපතකට පන්නන දෙයයන් වහන්සේ කියලා. තව කෙනෙක් කිව්වා නෑ බණ භාවනා කරන සමන බ්‍රාහ්මණයන් විසින් කරනවායි කියලා. තව කෙනෙක් කිව්වා නෑ සංඥාව කියන්නේ ආත්මය. මේක තමයි ආත්මය කියන්නේ කියලා. සව කෙනෙක් මොන විදිහින්වත් මේක පාලනය කරන්න බෑ කියලා. අනේද ඔබ වහන්සේ හිටියනම් ස්වාමීන් වහන්සේ කියලා ඒ පරණ සිද්ධියක් බුදුජානනාචිට පෙන්වන පොට්ටපාද. ඒතර පොට්ටපාද සඳහන් කළ කියනවා මොනම විදිහින්වත් මේක පාලනය කරන්න බෑ කියන එක මම මුලින්ම ප්‍රතික්ෂේප කරනවා. කරන්න පුළුවන්. සාසනයක් තියෙනවා. ප්‍රතිපදාවක් තියෙනවා. ඕන කෙනෙකුට යන්න පුළුවන්. ඒක liverලා පෙන්නනවා මේ සංඥාවල් ගොරෝසු සංඥාවල් සියුම් සංඥාවකින් මාරු කරලා සියුම් සංඥාව අතිසියුම් සංඥාවකින් මාරු කරලා සංඥාවට සංඥාවෙම පිහියෙන් ඇනලා අයින් කරන්න හැටි. ඒකට කියනවා පටිපදා. සංඥා විසීම සංඥා ප්‍රතිස්ථාපනය කරන කොහොමද කරන්නේ? ගොරෝසු සංඥාවක් සියුම් සංඥාවකින් ප්‍රතිස්ථාපනය කරනවා. සියුම් සංඥාව අතිසියුම් සංඥාවකින් ප්‍රතිස්ථාපනය කරනවා. අතිසියුම් සංඥාව එන්නේ එන්නේ ගිවම් කරනවා. එතකොට අපිට සංඥාග්ගයට යන්න පුළුවන්. සංඥාවල කෙලවරටම යන්න පුළුවන්. අන්නේ ප්‍රතිපදාව තමයි ওই විපස්සනාදී උගන්වන්නේ. ඉතින් ඒක වේදනත් එක්ක මේ සංඥාවේ තියෙන සම්බන්ධතාවය මූලධර්ම වශයෙන් දන්නවනම් අපි සැප කැමැති බව හරහා තමයි අපිට මේ එන හරියක් දුක් එන්නේ. එහෙම නැත්නම් අපි ප්‍රේම කරන දේ හරහා විතරමයි දුක එන්නේ. පෙමතෝ ජායති සෝකෝ. තණ්හාය ජායති සෝකෝ. ඒක නිසා බුදුබණ අහලා බුදු කෙරේ සද්ධාවෙන් අපි ප්‍රේමේ වගේම ප්‍රේමේ නැති එකටත් පොට්ටකට සමහිත දාලා බලන්න. එහෙම නැත්නම් තණ්හා කරන දේ වගේම තණ්හා නොකරන දේටත් පොඩ්ඩක් ඇවිල්ලා පොඩ්ඩක් පොඩ්ඩක් ඉවසලා බලන්න මොකද වෙන්නේ කියලා. එහෙම නැත්නම් සුඛ වේදනාවට වගේම දුක්ඛ වේදනාවට පොඩ්ඩක් ඉඩ දෙන්න. එන්නකොටම කේන්ති ගිහිලා වහපියක් නැතුව දඟලන වෙනුවට අපි සුඛ වේදනාවට යම් ආකාරයට hina වෙලා පාවඩලලා එන්න කියලා බාර ගන්නවා වගේ දුක්ඛ වේදනාවට පොඩ්ඩක් එන්න බාර ගන්න පාවඩේලලා මොකද වෙන්නේ කියලා බලන්න. අන්න එදාට පුළුවන් වෙයි දැකගන්න මේ වේදනාවන් විසෙයි තබන සංඥාව. වේදනාවට කැමැත්ත හෝ අකමැත්ත හොඳ දේ හොඳයි සුඛ වේදනාව හොඳයි කියලා අපිට සංඥාවක් තියෙනවා නරක නරකයි දුක් වේදනාව නරකයි. ඕක පොඩ්ඩක් පැත්තක දාලා සැපටයි දුකටයි එන තාලෙට එන්න දෙන්න පොඩ්ඩක් දීපු ගමන් සැප වේදනා දුක් වේදනා දෙකටම සමහිත දාපු ගමන් සැප වේදනාවෙන් දුක් වේදනාවෙන් අපිට නැවත දෙන සංඥාවේ විශාල පෙරලියක් සිද්ධ වෙනවා. විශාල පෙරලියක් සිද්ධ වෙන එක හිතා ගන්න බැරි තරම්. මම පොඩි කතන්දරයක් කියන්නම්. ඒක මම මම හිතන්නේ අපි අටේ පන්තියේ විතර වගේ ඉන්න කාලේ ඒ දවස්වල හරිය ප්‍රසිද්ධයි ඔය මේ දැන් කාලේ වගේ නෙවෙයි. හරිම ප්‍රසිද්ධයි චිත්‍ර කතා. පත්‍රෙත් තිබුණා. ඒ පත්‍රේ ගන්නේ සිළුමිණ පත්‍රේ ගන්නේ අන්තිමට ලන්දේසි හටන බලන්න. ඒ දවස්වල ලන්දේසි හටන කියලා මේ සුසිල් ප්‍රේමතිකද කවුද කියලා ලස්සන චිත්‍ර ලස්සන කතා පත්‍රේ ගත්ත ගම ඒක තමයි බලන්නේ. ඊට පස්සේ චිත්‍ර කතා පොත් ගැහුවා. ආනන්ද කියලා කම්පැනි එකකින් චිත්‍ර කතා පොත් ගැවෙදී පොඩ්ඩම හරි ආශය දැන් ඒක තමයි ඇත්තටම ඔය කාටුන් වෙලා ඇවිල්ලා තියෙන්නේ. මම අපේ ගෙදර තියෙන චිත්‍ර කතා පොත මුල පිටුවයි අග පිටුවයි නැහැ. පිටු කීපයක්ම නැහැ. ඉතින් ඒකේ තිබුණ කතාවේ පෙන්නලා දෙනවා ආකල්පේ වෙනස් වෙනකොට වෙනස් වෙන හැටි. ඒකේ කොල්ලෝ දෙන්නේ ඉස්කෝලේ යන්න බැරුවට කැලේ පයින්. කැලේ පැල්ලා දව හැන්ද ඉස්කෝලේ වෙලාවේ ගෙදර ඉඳලා කැලේ පැල්ලා ගෙදර එනවා හැන්දාවට. උඹ ටික දවසක් යනකොට යනකොට අම්මලා තාත්තලා හිතන්නේ ඉතින් ඒ ඉතින් අම්මලා තාත්තා තාකුරක් කයක් හරි දානවා ඇති. හොඳට ඉගෙන ගන්නවා නම් හැමදාම ඉස්කෝලේ යනවා. ඒ හැබැයි මුන් කරන්නේ කැලේ පයින් එක. දවසක් ඉතල මුන් දෙන්නට හිතෙනවා එක රැයක් එන්නේ නැතුව කැලේම හිටියොත් මොකද වෙන්නේ කියලා. ඉදා අම්මලා ටිකක් කලබල වෙනවා. ඊට පස්සේ මම ගෙදර ගිහිල්ලා කියනවා අද මේ එක්ස්ට්‍රා කරිකියුලම් වර්ක් වගේක් තිබ්බා. අද මේ ස්කවුට් කැම්ප් එකක් තිබ්බා. අපි කැම්ප් එකට සම්බන්ධ වෙනවා අම්මලා කනවනේ. ඊට පස්සේ දවස් දෙක ඉඳලා බලනවා මම. තුනේ ඉඳලා බලනකොට මුන්ට කැලේ ඉන්න ලොකු ගෝරිල්ලෙක් යාළු වෙනවා. ඉතින් මුන්ට හරි සතුටුයි. මුන්ට හිතනවා කැලේ මැදටම යන්න. අන්තිමට අම්මලා තාත්තලා බලාපොරොත්තු අතහරිනවා. මුන් ගෙදර එන්නේ නැහැ. කැලේ මැදට මැදට ගියාට පස්සේ සම්පූර්ණම කොලෑ වෙනවා. ආයේ ගොඩ එමනක් නෑ මේගොල්ලන්ට ඕනක මොකුත් නෑ මොකද මේ ශිෂ්ටාචාර සමාජයේ උන් නාස්ති කරනවට කොල්ලෝ කැමති නෑ අද මේ ශිෂ්ටාචාරදී ඉස්කෝලේ ගියේ උනේ නාස්ති වෙන හැටෙන් නාස්තිලා තියෙන්නේ කැලේට ගිය එක වනචර වෙන්නේ නෑ එහෙමනම් බුදුරජාණන්සේ අරණ්‍ය ගතෝ ගිය අය කැලේට ගියාට වනචර වෙන්නේ වනචර වෙන හරියක් වනචර වෙන්නේ කොළඹ ගිය උන්ට විතරයි කොළඹනේ පිටරට ගිය උන්ගේ දරුවෝ ඊටත් වැඩිය වනචරයි ඒක මම හොඳටම දැකලා තියෙනවා කොහොම හරි මුන් දෙන්න කැලේ ගියාට පස්සේ මුන්ට ආදාබූත නෑ මේ කොරිල්ලා උන්ට අරෙමින් කැම හොයලා දෙනවා. අල හොයාගෙන කන ගමන් එක දවසක මුන් ඇතුලේ කැලේ දකින්නවා පුංචි කුටියක්. හිතා ගන්නවත් බැරි දැනක. ගිහිල්ලා බලනකොට ඉතාමත්ම ස්වරූපී කාන්තාව බොහෝම දුක්ඛිතව ඇතුළටලා ඉන්නවා. මට පොඩි දෙනෙක් කියලා අම්මා අපිට බඩගිනි කියලා. ඊට පස්සේ කියනවා ළමයි කරදර කරන්න එපා. ওই ජීන් දැක් කාලා ඵලයන් කියලා. දැන් මම කැලේ පිස්සු කියලා හැමදාම අම්මා ගාවට යනවා කන්න. ඒ අම්මා කැමති නෑ මේ ළමයා ඊනවට. මේ ළමයා බලනකොට අම්මා ඉන්නේ ඉතාම දුකේ. ඊට පස්සේ අහනවා අම්මා මෙච්චර මේ කැම බීමක් තියෙනවා මේ කුටියට වෙලා ඉන්නවා තනසිල්ලේ නැලවිල්ලේ ඉන්න සඳේ කරදර නැතුව පාළුවේ නෙවෙයි අම්මා ඉන්නේ ෆුල් ෆ්‍රස්ට්‍රේටඩ් ෆුල් ડિප්‍රෙස් දැන් කාලේ විදියට වෙන ඉංග්‍රීසි වචනයක් උනා දාන්න පුළුවන් ඔකට ඊට පස්සේ අහනවා අම්මා ඇයි කියලා අනේ දරුවෝ මේ කාවන කාලා බලය මට වද දෙන්න එපයි කියනවා ඊට පස්සේ මුණ්ඩ හිතෙනවා කැලේ ඔතනම බුදියාගෙන ඉන්නේ කියලා අම්මා ගාව අම්මද බෝල මේ වගේ හැන්දෑවෙරේකට යනකොට ඉර හැන්දෑ වෙලා යනකොට ගොම්මනට බ්‍රාංගාල පොළොව පුපුරලා එන්න දුමක් ඇවිල්ලා තනි හැක් තියෙන තඩි අක්ෂේක් එනවා එළියට. ඇවිල්ලා අර අම්මා ඉන්න කුටිය ගාවට යනවා. කොල්ලෝ හොඳටම බය වෙනවා. මේ කොල්ලන්ට පොඩි ෂේප් එකක් තියෙනවා. ඒක නිකන් ගොරිල්ලා වගේ. ඒ නිසා උන්ට ගොරිල්ලා දැකලා දැකලා ගානන්නේ. ගියාට පස්සේ අනික් ගණ කියලා බලනට අර අම්මා කලන්තය හැදිලා වැටිලා නින්දක් මොකක්වත් නැහැ. ඉතින් ඒක උඩ කොල්ලන්න තේිනවා මේ අම්මට හැමදාම මේ භූත දෝෂේ. නිසා අම්මට හැපක් නැහැ. මුන් අනිත් දවසේ බලනවා මේ භූතයා අම්මා ළඟට ගිහිල්ලා යන්නේ අඬ අඬ කනගාටුයි. හොඳට බලනවා භූතයා දිහා ඌත් අප්සෙට් අම්මත් අප්සෙට්. කොල්ලොන් ඉතින් කැම ටිකක් හම්බ වෙන නිසා ඉඳලා ඊට පස්සේ මූ බලාගෙන ඉන්නවා භූතයා යන්නේ උනද කියන්නේ. භූතයා දකින්නට අම්මා කලන්තය ඇදලා වැටෙනවා. පණිවිඩය ගන්නෑ. නිසා අම්මා ඉන්නේ හැම වෙලාවෙම රක්ත හීනතාවෙල්ලේ නෑ අම්මගේ ඇඟේ. මොකද හැන්ද වෙනකොට භූතයා එනවා. ඊට පස්සේ ඉඳලා ඉඳලා බලනකොට බුන් අර කූඩාරම කඩලා හිලක් හදාගෙන බූලයා මොකද කරන්න කියලා බලන. බුසා ඉතාම ආදරෙන් අම්මා ගාවට ඇවිල්ලා දොරාරිනකොටම අම්මට කලන්ත හැදිලා වැටෙනවා. භූතය ඇවිල්ලා ඉතාම දුකෙන් අර අම්මගේ දේහය ආය ඇඳේ තැම්පත් කරලා පස්සෙන් පස්සට යනවා අඬ අඬ. ඊට පස්සේ කොල්ලන්ට තේිනවා මේ භූතයා සතුරු සිතින් බාරගත්තොත් ප්‍රශ්නේ ඉවර වෙන්න ඉඩ තියෙනවා කියලා. ඊට පස්සේ කියනවා අම්මා මේ මනුස්සයා එන්නේ යක්ෂයා එන්නේ කොහොම කනගාටුවෙන් ඔබත් කන ගැටියෙන් ඉන්නේ ඔබ බය වෙන්නේ නැතුව පුළුවන් ද බයදියා බලන්න කියන කොටත් මට කන තෙල්ල වැටෙනවා. අනේ ළමයි ඵලයල්ලා යන්න මේ මොනවද මට කරන්නේ මට දවල්වත් ඉඳ දීපල්ලා ඔක කියලා. නෑ නෑ අම්මා අපි ඉන්නේ පිටිපස්සේ. අම්මට බය නම් මේ ගොරල්ලා දිහා බලන්න. අපි පිටිපස්සෙන් ඉඳලා සද්දයක් දාගෙන ඉන්නම් අම්මට. අම්මා තනි වෙලා නෑ කියලා මතක තියාගන්න මේ භූතය ආවොත් පුළුවන් නම් මොන දිහා බලන්නේ කියලා. බය වෙන්න එපා, ක්ලාන්තේ දාන්න එපා, හිඳ අඩි දාන්න එපා බලන්න කියලා. අනේ අම්මා උත්සාහයක් කරනවා කලන්ත හැදෙනවා. කොල්ලන්ට තේරෙනවා අම්මා ෆයිට් එකක් දෙනවායි. ඊට පස්සේ කියනවා අම්මා දැන් හරි අම්මා දුන්නනේ හෙට වෙනකොට තව පොඩ්ඩක් බලන්න ඉන්නයි කියලා. බලන්න ඊට පස්සේ එක පාරටම අර අම්මා පිළිගන්නවා දවසක පිළිගත්ත ගම අම්මා අර මනුස්සයා hina වෙලා බලපු ගම භූතයා ලස්සන කුමාරෙක් බවටපත් වෙලා දෙන්න සිප වෙනඳගෙන පුදුමාකාර විදිහට කාලයකට පස්සේ හම්බෙච්ච දෙන්නෙක් වාගේ සුවද වෙනවා. එතකොට අර මේ කූඩාරම පුංචි පැල මාලිගාවක් වෙලා. කොල්ල කොහෙ ගියාද හොයන්න බෑ. ඔල්ලු දැන් නන්නත්තාර. ඊට පස්සේ අර අලුතෙන් පහළ වෙච්ච කුමාරයා අහනවා මේ කුමාරගෙන් ඔයාට කවුද කියලා දුන්නේ මගේ දිහා මොන දිහා බල්ලා hina වෙන්නේ කියලා. ඒකට හොයනකොට කොල්ලෝ දෙන්න නැහැ. කොල්ලෝ අර මාලිගාවේ අතරමඟ. ටික වෙලා ගියාට කොල්ලෝ ආට පස්සේ කියනවා මෙන්න මේ ළමයි දෙන්න තමයි කෙරුවේ. හැබැයි ශිල්පයක් දැනගෙන නෙවෙයි කෙරුවේ. ඊට පස්සේ දෙයියෝ සංක කියලා දෙවි කෙනෙක් ඒ කොල්ලෝ ටිකට කියනවා වෙච්ච සිද්ධිය. කියනවා මම දේව සභාවට යනවා. කෛලාස කියලා දෙවි කෙනෙක් ඉන්නවා. ඒ දෙවියෝ තාමත්ම බලවත්. මම හැමදාම බොහොම ගෞරව කරගෙන යන්නේ එක දවසක් ගියාට පස්සේ කියනවා මගේ මේ දෙවින්නාංශ ඕනයි කියලා යාට. කියන විදිහට මට කේන්ද කියලා මම බැන්නා. බැනපු ගමන් සාපයක් කරා තෝතනින් ගලපල්ලෙන් පෙරලෙන්න ඕන තෝ භූතෙක් වටපත් වෙනවා. කවදා හරි උඹේ ගෑණි hina වෙලා බලපු දවස් තමයි සාප ඉවර වෙන්නේ. කුමාරි දන්නේ නැහැ කුමාරයා එනකම් බලාගෙන ඉන්නවා. නමුත් හැන්දාවට එන්නේ භූතේ. එනකොට කලන්තය හැදෙනවා. කවදාවත් නැහැ. අර කොල්ල දෙන්න ගිහිල්ලා කියනවා අම්මා මේ භූතය එන්නෙත් කනගාටුවෙන් යන්නෙත් කනගාටු පුළුවන් නම් hina වෙලා බලපන් කියලා. බලපු දවසේම සාපේ ඉවරයි. අර දෙන්න නැවතත් රාජමාලිගාව කියන කුමාර කුමරියන් බවට පත් වෙනවා. ඒ නිසා මේ දුක් වේදනාවට hina වෙලා බලපල්ලා. ඉවරයි. නිවන කියන්නේ ඔච්චරයි. ඕකට අඬාගෙන මේ පැනඩෝල් ළඟ තියාන ඒ වේදනානාශක ගාගෙන බයිලා කරන්න ගියාම අර භූතයා වගේ ඌ අඬ අඬා යන්නේ. මේ නිවසටම ගෙදරට නිවන එනකොට මී අකු වේදනානාතක වෙන් කරලා කුන්දේ අමාරුවට බේත් කරනවා. නිවනක් එయ్య නිවන කියන්නේ මේ දුක් ආර්ය සත්‍යනේ. ඕක කියනකොට මේ උපාසකම්මල උපාසක මහතුරු සංඝයා මොන්න තරම් බයද? උකට පොඩ්ඩක් එන්න කියන්නේ. උඹට කරන්න පුළුවන් හරිය කරපන්. හිම්බිරිසාවක් ආවොත් දවස් හතරෙන් සනීපයි. බෙහෙත් කෙරුවොත් දවස් හයක් යනවා. ඒක බොහොම ප්‍රසිද්ධ කාරණාවක්. හිම්බිරිසාවක් ඉන්නේ පොඩ්ඩක් විවේක ගන්න කියන්නේ අපි කරන්නේ මොකද්ද? බෙහෙත් ගහලා ගිහිල්ලා කන්තරුවේ වැඩ කරනවා. ඉතින් ඔළුව ඩබල් ක්‍රේල් වෙනවනේ. මේ සේමා මාර්ග යනකොට උඩ පෙළියද බුදියන් හිටපෙ ඉවරයි. දෙයන්නේ ලෙඩ කියලා කිව්වේ. දැන් දෙත් නෑ. එහෙම කරන්න අපි කැමති නෑ. ලෙඩ එන්නත් ඉස්සර පුළුවන් නම් ගිහිලා පොලිමේ ඉඳලා බේත් ගන්නilla කියලා. ඒ නිසා මේ වේදනාව එනකොට යෝගාවචරය අඩු ගන්න. අඩු ගන්න යෝගාවචරය මේ පැමිණෙන දුක පැණි රහයි කියාගෙන අපේ සිංහල වචනේ දැනගෙන පොඩ්ඩක් ඉවසන්නේ කිඳිරි ගාන්න පස්සේ කිඳිරි ගාන්න ප්‍රශ්න නැහැ. එතකොට පෙළේ ටක් ගාලා භූතයාගේ මූණ වෙනස් වෙනවා. වෙනස් වෙලා බැලින්නම් මේකනේ අපි ඔච්චර කල් මේ භාවනා කරලා තියෙන මේ පළවෙනි දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නේ. මේකනේ ඇවිල්ලා තියෙන්නේ මෙතෙක් කල් එන හැම වෙලාවෙම අපි දුම් ගහලා ඉලවලා මූණට කෙල ගහලා ඌට උණු වතුරක් කරලා ඒකල තට්ටම තටම භාවනා කරනවා. ඒ භාවනා කරන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. මොකද්ද චතුරාර්ය සත්‍ය කියන්නේ? පළවෙනි එක නම් ටිකක් ඇඹුලයි. දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය මොකද කරන්නේ? අම්මා දුවපන් අම්මා ගෙදර ගිහිල්ලා නතර වෙන්නේ මේ ඉසේකක් උඩ බඩේකක් උඩ කොන්දේකක් උඩ අවුරුදු 6ක් සරුවචන් වහන්සේ පිරුණු දුෂ්කර ක්‍රියා කරනවා පොඩ්ඩක් කියවලා බලපල්ලාපා අපි කාගේ ශිෂ්‍යයෝද කාගේ මේ මේ ශාවකයෝද කියලා ඇයි බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ රජපැටියේ අපිව කරන චෝදනා 100ට කීයක් කරම නිවසන්න පුළුවන් ඒවල ඔය කීක බයිලකාරයෝ ඇවිල්ලා කියයි අපිට අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ. එයාට තරහ වෙන්නත් එපා. එයාට කියන්නේ ඇත්ත ඇත්ත. ඒක හරි. මේ වේදනාව මට හොඳයි. මම වේදනාවත් එක්ක ඉන්නවා. වේදනාව කවදාකවත් ඇඟට වස වෙන්නේ නැහැ. බොන හැම බේතක්ම ඇඟට වස වෙනවා. බොන හැම බේතක්ම වසක්. ඒක ජීවකතුමා කියලා තියෙන හැම විසක්ම බේතක් හැම බේතක්ම වසක්. ප්‍රමාණය දැනගෙන බිව්වොත් හරි. අපි බොන්නේ ප්‍රමාණය දැනගෙනත් නෙවෙයිනේ. මොකද ෆාමසිටිකල් කම්පැනි දෙන්නේ හරියටම ප්‍රමාණය නෙවෙයිනේ. ඒගොල්ලන්ට බිස්නස් එක හරියන කමනේ තියෙන්නේ. අද ලෝකේ තියෙන මාරාන්තිකම ව්‍යාපාරිකලින් හයින් එකක් තමයි ওই බෙහෙත් හදන කම්පැනි. ඕගොල්ලෝ හිතනවාද මේ ඕගොල්ලෝ නිවන් දක්කන්න බෙහෙත් හදන්නේ කියලා? ඕගොල්ලෝ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න කියලා. අඩු ගන්න ඕගොල්ලන්ගේ හිතසුව පිණිස කියලා නෑ. බුදුජානනාංශයට අපි කියන්නේ සතහට වන බව දුකට වේදාන. නිසා මේ දුක්ඛ සත්‍ය එනකොට නැත්තම් දුක එනකොට දුක් වේදනාව එනකොට දිගටම ඉවසන්න යන්න එපා. ඒක අත්ති කියලා මතාන යෝගයට වැටෙනවා. වෙනතට වැඩිය පොඩ්ඩක් ඉන්න පුළුවන් ද බලන්න. එතකොට අර දුකේ වේසේ වෙනස් වෙලා කුමාරෙක් බවටපත් වෙන හැටි. දුක කියන්නේ gedet පණිවිඩයක් අරගෙන එන වටිනා පණිවිඩකාරයෙක් දුක්ඛ සත්‍ය පිළිබඳව ඌට ගහලා එන දුක්ඛ සත්‍යයට අවබෝධ කරන්න උත්සාහ කරන්නේ නැතුව කොහෙද යන්නේ අපි? එතකොට අපි බුද්ධ ආගමට යන්නේ. ධර්මයට යන්නේ. බුද්ධ ධර්මයට යන්න නම් පැමිණි දුක් පැනිරහයි. මම ඊට වැඩිය පොඩ්ඩක් කියන්නේ හෙට තව පොඩ්ඩක් ඉන්නවා. ඉන්නකොට ඒක බුදුජානනාංශගේ වචනෙම කියනවා නම් මහණේ දුක නම් දුක තමයි. හැබැයි මේ තමයි දුක්ඛ ආර්ය සත්‍ය කියලා වටහා ගන්න විතර සැපක් මනුස්ස ජීවිතේම නැහැ. මම මෙතෙක් කල මේකටනේ මුණට කියලා ගැහුවේ. මේක නෑ අයින් කරන්න උත්සාහ කරුවේ. මේකට සාදර වුණාම ආණ්ඩුවත් පරාදයි, ආර්ථික විද්‍යාවත් පරාදයි, සමාජ විද්‍යාවත් පරාදයි මේ මනුස්සය ඇතුළේ ප්‍රතිශක්තිය කියලා එකක් හැදෙනවා. ටික ටික ටික ටික දුක් විසීමේ ශක්තියක් ලැබෙනවා. මේක කිලෝරක්ම නැහැ. ලෙඩ රෝග එනකොට ලෙඩ රෝගවල ප්‍රතිශක්තිය කිලෝරක් කරන්න බැරි එක. ඒක සඳහා අපි ටිකක් විස බීජත් එක්ක ඉන්න ඕනේ. ලෙඩ රෝගත් එක්ක ඉන්න ඕනේ. 100 100ක් විස බීජ නැති කරුවොත් 100 100ක් විස බීජ නැති කරපු පසක ඇටයක්වත් පළවෙන්නේ නැහැ. ඒක මම කෘෂිකර්මය දන්න නිසා මම දන්නවා. ඇටයක් පළවෙන්නේ පසේ විස බීජ තියෙන්න ඕනේ. 100 100ක් ජීවාණුවට කරපු පසක ඇට පැලවෙන්නේ නැහැ. ඇට කතා කරලා ඉසි ඕකේ කොයිද අපි බිස්නස් කරන අපි එන්නේ නැහැ ඌට කියලා ඒගොල්ලෝ පැලවෙන්නේ නැහැ. ඒකට පොඩ්ඩක් අක්ක ටිකක් තියෙනවා. මේ ජීවිතේට අක්ක ටිකක් තියෙන්න ඕනේ. ඔක්කොම අයින් කරන්න දැන් තමයි කතා කරන්නේ. ඒ නිසා මේ දුක Taman අද යම් ප්‍රමාණයක් විඳලා තියෙනවා. ඒකට මෙහෙම කතාවකුත් කියන උඹට ගැළපෙන මේ අම්මලා වදනවනේ දරුවෝ වදනකොට තියෙන වේදනාව කොච්චරද කියලා අපි දන්නවයි කියලා හිතනවා නෑ දන්නේ ඇට 17ක් එක සැරේ ගැඩුවා වගේලු එතකොට කෙන්දිරි ගානවද කිඳිරි ගන්නවා ඇති අපිට ඇහෙන කරන්නේ මේ මැස්සෙක් වහපුවම මේ කැස්සක් කැස්සහම මේ භාවනා කරන්න ගියාම කිඳිරි ගන්න හැටියට වදපු නැති අම්මලා වාගේ දුක දස් නැති කට්ටිය වාගේ පිස්සු මේක ඊට වඩා වටින දෙයකට නෙමෙයි තටමන්නේ මේ විමුක්තියක් වෙන්නස පොඩ්ඩක් ඉවසපල්ලා පිරිමින්ට බැරිලු ඒ වේදනාව ආවොත් ඒක පිරිමි කෙනෙකුට කරන්න බැරිලු වදන වේදනාව හරිම අමාරුයි කියනවා ඒ වේදනාව විඳපු කට්ටියත් මේ භාවනා කරන කොන්දරි දෙනවයි කියලා පස්සරි දෙනවයි කියලා කැස්ස එනවා කියලා වැස්ස එනවයි කියලා මේ කරන චෝදනා බලනකොට පව් කියලා හිතෙනවා මේ නිවන දාලා තියෙන තැන දරුවෙක් වදන්න අසීමිතව මැටි වලංගණ්ඩයි දරුවන් වදන්නයි සිංහල ගෑනු කොච්චර දක්ෂද කියලා තොටගමේ රාහුල හඳුරු ලියනවා දරුවන් වැඩිමෙන් සහ මැටි වලං ගැනීමේ නොතිත්තෙන ආසාවක් සිංහල ගෑනුන්ට තියෙනවා කියලා භාවනා කරන්න ගියාම අනේ දරුවෙක් වදන්න තියා නිකන් දුකක් දැකලා නැති කට්ටිය වගේ කතා කරන්නේ මේක ගැන මම කනගාටු වෙනවා මේ පුරුෂ පක්ෂයට මේක අදාළ නැති වෙයි කියන. ඒ නිසා අපි කාලා තියෙන පරිප්පුත් එක්ක බලනකොට අපි මේ දෙන ගේමේ අපි මේ නිවන් දකින්න යනවනම් අපිට කොච්චරක් ඉවසන්න බුණා. එක සැරේ කරන්න යන්න එපා. ඒක අත්ති කියලා මතානිය. ටික ටික ටික ටික ඉවසනකොට දුක පිළිබඳව තියෙන සංඥාව පුදුමාකාර වෙනසකට ලක් වෙනවා. ඒක බොහෝම ලස්සන චුල්ල වේදාල සූත්‍රයේදී ඒ ධම්මදින්නාව සහ විසාක උපාසකතුමා අතර තියෙන සාකච්ඡාවේදී එල්ල කිරි ඒ ඒ දෙන විස්තරේ ඒ ධම්මදින්නාව කියලා කියන්නේ විසාක උපාසකගේ ඉස්සර හිටපු අඹුව පුරාණ දූතිකාව. එයා විසාක උපාසක ගීගී අතහන දවසේම අවසරයක් අරගෙන පැවිදි වෙනවා. විසාක උපාසක එතකොට අනාගාමී උතුමේ. ධම්මදින්නාව සුකුමාර කාන්තාවක්. දරුවෝ අදලා ඉඳලා නැහැ. එයා කියනවා ඔබතුමාට පුළුවන් නම් මාත්මේ ගිය අතහැරලා ගිහලා පැවිදි වෙනවා. ඉතින් ඒකට කියනවා ඔක ගෑනුන්ට බෑ ගෑනුන්ට ඇදිමිටේ මොලේ තියෙන උන් චර්චුරු ගන්න ඔබට බෑ කියන එක නිකන් විසාකරට හිතට එනවා නිකන් මටත් එහෙම ඊටම තමයිලාට ගෑනුන්ට බෑ කියලා හැබැයි කරනවා නමුත් ඒක නෙමෙයි මම මේ කියන්න හදන්නේ විසාක කරන්නේ එතනම ඉන්නවා බුදුරජාන් වහන්සේ ඉන්න තැන ධම්ම දින ඈත පළාතට ගිහිල්ලා රහත් වෙනවා රහත් වෙලා ආපහු වෙනවා බුදුන් වන්දනා කරන්න එතකොට විසාක දැනගන්න ඔය ගෑනට කවදාකවත් බෑ දැන් ඔන්නේ පෙරදිලා දැන් ඉන්නේ චච්චුරු ගන්න තමයි කියලා හැන්ද වෙලා බුදුහාමර වන්දනා කරාට පස්සේ අපොයින්ට්මන්ට් එකක් දාලා ගිහලා අනෝ පොඩ්ඩක් කාර්යාලයට කතා කරන්න පුළුවන්. ධම්මදිනා කියලා ප්‍රශ්නයක් නැහැ කියලා. දැන් ඒක ධම්මදිනා පැවිදි උපසම්පදා රහත් විශාකා උපාසක පරණ ස්වාමි පුරුෂයා මෙහා දානවා පුදුමාකාර ස්ක්‍රූ බෝල්ස්මයි දාන්නේ. බැට් කරන්නම බැරි වෙන විදිහට බෝල දාන. එක පරිච්ඡේදය මම මේ ප්‍රසිද්ධ පරිච්ඡේදයක් කවුරුත් දන්නේ එක ආර්යාවනේ දුක් වේදනාවේ සැප දුක දෙක මොකක්ද කියලා අපි අපි දන්නේ නැහැ දුක් වේදනාවේ සැප දුක දෙකක්. එතකොට කියනවා දුක් වේදනාවේ සැප දුක වෙන දුක් වේදනාවේ එනකොට දුකයි පවතිනකොට දුකයි යනකොට සැපයි කියලා. ආර්යවෙනි සැප වේදනාවේ සැප දෙක මොකක්ද කියලා එනකොට සැපයි පවතිනකොට සැප හැපේක යනකොට දුකයි. මේක කවුරු හරි කවුරු හරි අහලා නැති එකක්ද ප්‍රතික්ෂේප කරනවද? වේදනාවක් ඉවර වෙනකොට ඉවර වෙනකම් බැලුවොත් ඒකේ ස්වરૂපය වෙනස් වෙනවා. ඕනේ මේක. ඒ නිසා අපි දුක කැමති වෙනවයි කියලා කියන්නේ මොකද්ද? සැප කැමති වීම. සැප කැමති වෙනවා කියලා කියන්නේ දුක කැමති වීම. ඒක බුදුචාන්සේ කෙලින්ම සඳහන් කරන මේ මිනිස්සු මේ සැප ඉල්ලුවාට ලබන්නේ දුකමයි. සැප දෙක පෙරළුණාට වැඩිපුර තියෙන දුක අපි සැප හොයා කරන හැම ප්‍රයත්නකම අවසාන වෙන්නේ දුකේ. ඒක ධම්මදිනා බොහෝම ප්‍රසිද්ධව අත්පනා අපිට පෙන්නනවා. අපි සැප සඳහා කටයුතු කෙරුවත් හැමදාම ඉවර වෙන්නේ දුකෙන් තමයි. ඒ සින්දු කැලලක්මයි කන දිව මුලට එනවා ඒක එන්නේ නැහැ එළියට මේ මේ මේ පරණ තැටිය සවුත් වෙලා ඒකේ සැප දුක පෙරලේ දුක හොයා සැප හොයාන ගියත් අන්තිමට හැම කෙනාම හැමදාම දුකයි ලෝකේ කියලා නාරදී සාසේකර කියන හින්දුවක් දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් මට මතක් කරලා දෙන්න මේක ධම්ම දිනාවගේ මේ ධර්ම දේශනාවක් මේ මොකද්ද මේ චුල්ල වේදල්ල සූත්‍රය මේක නෙවෙයි ඉස්සරහට යන වෙලේ ඉස්සරහට යන වැඩි මේ උපසාකෝපාසකත් කොහොන ඉතාම ගැඹුරු ප්‍රශ්නයක් ආර්ය ආවෙනි අදුක්කම සුඛ වේදනාවේ සැප දුක දෙක මොකක්ද කියලා. භාවනා කරන කෙනෙක් අර කවදාකවත් අදුක්කම සුඛ වේදනාපේ බුද්ධ විඳින්නේ නැහැ. මිනිස්සයා පෘතජ්ජනයා ඉන්නේ අන්ත දෙකේ. අන්ත සැපේ සහ අන්ත දුකේ. මේ දෙක මැද සැප දුක නැති තැනක් තියෙනවා කියන එක දන්නේ ආස්වාද ප්‍රසවාස දෙක බලලා ප්‍රසවාසය ඉවරලා ආස්වාසය යන්නේ ඉස්සෙල්ලා අතරමැද කැලලක් අහුවෙනවනේ. ප්‍රසවාසී වල ආස්වාසේ ඉන්නත් ඉස්සලා අතරමැද කැලලක් අහුවෙනවනේ. ඕක අහුවෙන්න කොච්චරකල් භාවනා කරන්න ඕනේ. හුස්ම බලලා ඒ ආස්වාසේ ඉඳලා ප්‍රසවාසයට මාරු වෙන දැන හුස්ම නැති ගනුදෙනුවක් තියෙනවා. ප්‍රසවාසයට ආස්වාසයට. ඉතින් මේක දැකපු කෙනානම් කිත හැකි සැප වේදනාවක් ඉඳලා දුක් වේදනාවට යන්නේ අතරමැද සැප දෙකට සැප දුකට අහුවෙන්නේ නැති කැලලක් හරහා. දුක් වේදනන්තර සැප වේදනට මාරු වෙන්නේ හැම වෙලාවෙම මේ කෑල්ල අර මේක කවදාවත් අපි දැකලා නැහැ. හරියටම කියනවා නම් ප්‍රසවාසය ඉවරනකම් බල්ලා නැහැ. ආස්වාසය ඉවරනකම් බල්ලා නැහැ. මොකද ඒක බලන්න බෑ. හුස්මත් අහුවෙන්නේ නැති කියන ප්‍රශ්නේ තියෙන්නේ. අහුවෙනා නම් හුස්ම වලිගයල්ලන්නේ කොහොමද? හුස්ම අහුණා නම් වලිගයල්ලන්න ඉඩ තියෙනවා. රූපේ වලිගයල්ලුවා නම් වේදනාව වලිගයල්ලන්නත් ඉඩ තියෙනවා. ආන්නේ වගේ වේදනාව ඉවර වෙනකම්ම බලහින්දොත් එයා සංඥා විපල්ලාසයකට වැටෙනවා විපිරියාසයකටපත් වෙනවා සැප වේදනා දුක් වෙනවා දුක් වේදනා සැප වෙනවා මේ දෙක දැක්කනම් පේනවා හැම සැප දුක දෙකක් මැදම අදුක්කම සුඛ කියලා සැපත් නැති දුකත් නැති කැලලක් හරහා ගිහිල්ලා තමයි සැප දුකටපත් වෙන්නේ දුක සැපටපත් වෙන්නේ මේක කවදාවත් පෘථජ්ජනය බුද්ධ විඳින්නේ නැහැ මොකද පුතඥය එනකොටම සැපට කැමති කියන රාග නැත්තම් අනුසය තියෙනවා දුක් වේදනා වෙනකොට පටිඝානුසය තියෙන නිසා එයා ඉන්නේ මුවා වෙච්ච ලෝකයක මොහා වෙච්ච ලෝකයක මොහ වෙච්ච ලෝකයක එයා තප දුක විතරයි දකින්නේ මේ දෙක මාරු වීමක් දකින්නේ දැක්කත් ඒක භාවනාව බව පටිච්ච සමුප්පාදේ බව මධ්‍යම ප්‍රතිපදා බව ප්‍රතිපදා බව දන්නේ ඒ නිසා ලෝකයෙන් යොත් කියන්නේ සැප දුක් දෙක වේදනා තමයි සරුවචන්සේ තුනක් දාන සැප වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා සරුවචන්සේ තව තැනක් කියනවා සැප වේදනා සෝමනස්ස වේදනා අදුක්කම සුඛ වේදනා දෝමනස වේදනා දුක් වේදනා කිය. කියන්නේ කායික දුක සහ මානසික දුක. කායික සුඛේ සහ මානසික දුක පහකට කඩලත් පෙන්න ඕන නම් සරුවචාන්සල 118ට කඩලා පෙන්නන්න පුළුවන්. නමුත් අපි මෙතන ඉන්නේ මේ සැප දුක් දෙක මාරු වෙන තැන පිළිබඳව අපි කොච්චර නොදැනුවත්ද කියලා දැනගන්න ආස්වාද ප්‍රසආස දෙක මාරු වෙන තැන කොහොමද මාස්වාසන ප්‍රසආසයට යන්නේ කියලා බැලුවොත් ඒක මුලා තත්ත්වයක්. ඒක නිකන් කරකොල අතෑරිය වගේ තත්ත්වයක්. මේක හොඳට බැලුවනම් රූපේ ආට කියන්න පුළුවන් හොඳයි දැන් ඔය එන සැපක් ඉවර වෙනකම්ම බලන්න. දුකින් කෙලවර වෙන්න. දුකක් ඉවර වෙනකම්ම බලන්න එන ජොලියක් එන. තුවාලය සානිපේනකොට සැපයි. ලෙඩක් ඉවරනකොට සැපයි. ඒ අතරමැද ඒකට සැප දුක අතරමැද කෑල්ල. මේකේ තියෙන සැප දුක දෙක මොකක්ද කියලා. මේ ප්‍රශ්නේ පවා ඉතාමත්ම මේ වේදල්ල කියලා කියන්නේ වේදල්ල කියලා කියන්නේ ගැඹුරු ධර්ම සාකච්ඡාවට ගැලපෙන කාරණාව. ඒක ධම්ම දින්නාව දෙන උත්තරය ගෑනුමිට හැදිමිට එදිගයි කිව්වට ධම්ම දෙන්නාව දෙන උත්තරේ ඔතන තමයි ලස්සනම ත්‍රිපිටකේ සඳහන් වෙලා තියෙන්නේ. අදුක්කම සුඛ වේදනා කියන එක දන්නවනම් සැපයි. ඒක තාම බුද්ධි ඉඳලා නැත්තම් දුකයි. සැප දුක හොයන මනුස්සයර කවදාවත් ඒදී මාරු අවස්ථාව පෙන්නේ නැහැ. එnde ඉස්සෙල්ලම කලබල වෙනවා. ඒ නිසා අදුක්කම සුඛ වේදනාව කියන එක උපේක්ෂා වේදනාවට බොහෝම කිට්ටුයි. අපි දවස පුරාම ඉන්නේ ඕකේ. ඕක තමයි ඔය කම්මැලි කියන්නේ. ඕක තමයි නීරසයි කියන්නේ. ඕක තමයි ඔය බය එලවනවයි කියලා කියන්නේ. ඕක තමයි අසරණ වුණා වගේ කියන්නේ. ඕක තමයි මතක නැති වුණායි කියන්නේ. ඕක තමයි ක්ලාන්ත වුණා වගේ කියන්නේ. ඕක තමයි සිහි නැති වුණා, නිින්ද ගියා, කරකොල අතෑරිය වගේ කියලා කියන්නේ. මොකද ඒක දකින්න අපේ හිත කැමති නැහැ. මොකද ඒකේ මේ හොඳයි කියන්න හෝ නරකයි කියන දෙයක් නැහැ. ඒක හරියට කියනවා ඇල්ලතර බොන්න වගේ. ඇල්ලතර වාස විසගතියකුත් නැහැ මිහිරියාවකුත් නැහැ. මුත් මෙතන නම් මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ අපි කොච්චරක් මේන වේදනා වර්ගීකරණය කරලා මේ දෙක අතරමැදට යන්න ඕනේද ගියේ නැත්තම් තාම ජීවිතේ බුද්ධි විඳලා නැහැ. තාම ණයට කහින්නේ. තාම කාගේද කොන්ත්‍රාත් එක්කට පව් කොන්ත්‍රාත් එක්කට වැඩ කරන්නේ. බර අදින ගොනෙක් වගේ. ඇදපන් වෛරෝ බර භාගේ කියන අදිනවා. අපිට එතකොට කවදාකවත් මේ මැද වේදනාව අල්ලන්න හම්බ වෙන්නේ නැහැ. මේ මැද වේදනාවට යන්න ලෑස්තිලා යන්න ඕනේ. අරමුණ ගෙවිගෙන එන්න එන්න එන්න අපිට තේරෙනවා සැපක් කියන්නත් බැරි දුකක් කියන්නත් බැරි තත්යකට වැටෙනවා. මේක වේදනා ශීර්ෂයෙන් කතා කරනකොට ඒකට කියන්නේ අදුක්කම සුඛ වේදනා. එහෙම නැත්නම් මනාපමනාප කියන වචන දෙක එකතු කරලා මේකට දානවා. මේකට තමයි අපේ හිත පාලුකම කියන්නේ. මේකට තමයි අපේ හිත කම්මැලිකම කියන්නේ. මේකට තමයි අපේ හිත නීරසකම කියන්නේ. මේකට තමයි අපේ හිත ඒකාකාරී කියන්නේ. මේකට තමයි අපේ හිත හිත හැංගෙනවයි කියන්නේ. මේකට තමයි අපේ හිත බය වුණයි කියන්නේ. අසරණයි කියන්නේ. සීමාවල් නැතුව ගියයි කියලා කියන්නේ. මෙතන ඉන්නේ එක්කෙනෙක්වත් නැහැ උතෙන්ටපත් වෙච්ච නැති කෙනෙක්. නමුත් මේකට අපි අප නූල් ගැට ගන්නවා. හරියට අර භූතය එන වෙලාවට බය වෙන්නා වාගේ. අපිට සද්ධාව නැහැ. බුදුන් කෙරේ සද්ධාව නැහැ. ධර්ම කෙරේ සද්ධාාවක් නැහැ. තියෙනවා නම් අනිත් දවසේ ඉවර වෙනකම්ම බලන්න. ආනාපාන ඉවරනකම් බලලා තමයි මේ පාඩම ගන්න අපි. දුක් වේදනා සුඛ වේදනා ඉවර වෙනකම් බලන්න. පුතුම වෙස්පර්ලියක් වෙන්නේ අර කුමාරයා භූතෙක් වශයෙන් තමයි පේන්නේ නපුරට බැලුවොත්. මූණ දිහා බැලුවොත් ලස්සන කුමාරයෙක්. ඒෂා මේ දුක් වේදනාවට hina වෙන මිනිස්සයා පැමිණි දුක් පැණි රහයි කියලා සිංහලයා ඉස්සර ওই ලෝවාම පහය කොට ගහනකොට රුවන්වැලි සෑයකට ගහනකොට එහෙම නැත්නම් අබේගිරි කොට ගහන වාල් සේවය නෙවෙයිනේ කෙරුවේ සාසනේනේ සුද්ධට කඩන්න බැරි වුණා. ඕක ලන්දේසිකාරයට කඩන්න බැරි වුණා. ඕක පෘතුගීසිකාරයට කඩන්න බැරි වුණා. බැමිණිටියා සාහයට කඩන්න බැරි වුණා. මේව දුකට ගත්තේ නෑ අපේ සිංහලයා. බැමිණි දුක්. අද වුණත් ඒ අබේගිරි වැඩවලට ගියාම පුදුම විදියට මිනිස්සු ගිහිල්ලා සමදාන කරනවා. රජෙකුට කරන්න බෑ. නමුත් රටවෙහි හර කරතයි. මේ දුක් විඳින ගතිය අද ඇත්තෙම නැහැනේ හොස්ස ළඟින් මැස යන්න බෑනේ දැන් කෙනෙකුට. පොඩි දෙයක් ආපු ගමන් කුරුලෑවක් ආවත් දුරනේ ස්කින් ස්පෙෂලිස්ට් කෙනෙක් ආවා. ඒකට ප්ලාස්ටර් කැල්ලක් ගන්නවා. කැස්සට කිබිස්සට පොලිමේ ඉන්නවා. පොලිමේ ඊට වැඩි ලෙඩ. ගෙදර එන්නේ නැති පරංගි ලෙඩ බෝ කරගෙන. ඊට පස්සේ පෙට්‍රෝල් ගියදම. ඊට පස්සේ ගෙදර මිනිස්සු කණ්ඩත් නැහැ. කරවන්නේ හිටපල්ලා. කරවන පොඩ්ඩක් හිටපල්ලා. කිසි කෙනෙක් කිසි පත්‍රයක් කිසි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කිසි ජාත්‍යන්තර කොම්පැනියක් ඕක අපිට උපදෙස් දෙන්නේ නැහැ. සරුවචන් වහන්සේ ඇර. ඒකට ග්‍රවුන්ඩ් දෙන්නේ ලෙඩක් කෙනෙකුට පොඩ්ඩක් කියලා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා අවුරුදු 94ක් ජීවත් වෙච්ච කෙනෙක් නේ. 1901 එකේ ඉපදිලා 92 වෙනකම්ම හිටියා. 1901 නෙමෙයි මම හිතන්නේ. අවුරුදු 90 ගාණක් ජීවත් වුණා. ලෙඩක් එන්නේ ඉස්සලා බෙහෙත් කිතුවොත් ලෙඩේ අඳුර ගන්න බැරි වෙනවා. ලෙඩේ පොඩ්ඩක් එනකන් හිටපන් මොකද ලෙඩේ කියලා බලන්න. දැන් අපි පාඩම් කරන කාලේ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ලෙඩක් එයි කියලා ඇන්ටිබයොටික් කෝස් එකක් අරගන්නවා කොහොමටත් කියලා. අරගෙන තමයි පාඩම් කරන්න යන්නේ. එතකොට එම්බිරිසාවක්වත් එන්නේ නැහැ. ලෙඩක් එන්නේ ඉඩ තියනයි කියලා. මල්ටි විටමින් ගන්නවා හිටු කියලා. විටමින් B12 ගන්නවා හිටු කියලා මොකද එදාට මේ පාඩම් කරලා විභාග ඉවරනකන් ඉන්න බෑ. ලෙඩ එයි කියලා අද ඉන්න අමන ජනතාවගේ හැම පර්ස් එකේම බේත් පෙත්තක් තියෙනවානේ. ලෙඩක් එන්න ඉඩ තියෙනවා. සපෝසින් සස් ලෙඩක් આવොත් මොකද කරන්නේ? බේට්ටයක් අරගෙන ඒක ෆාමසි එකට කොහොමඩක් අ බිස්නස් හරි. ලෙඩේ ආවේ නැත්තම් පෙටි ටික පෙති ටික විසිකරන එක විතරනේ තියෙන්නේ. අයියෝ මොහොත හත් ගව්වත් තියදී අමුඩ ගහන සිංහලයා. මොකද අහත් ගැව්වත් තියදී අපමට ගහන සිංහලයා ලෙඩ එන්න ඉස්සලා බය වෙලා තොවිල් නටනවා පිරිත් නූල් ගැට ගහනවා අප නූල් අයින් කරනවා යෝගාවචරය දැනගන්න ඕනේ මේක කරන්න ගියොත් අදුක්කම සුඛ වේදනාවක් හෝ වේදනාවක දුකක සැපක ගෙවීමක් බලන්න බෑ. කතාව ඉවර නෑ තාම. මේ අදුක්කම සුඛ වේදනාවට ගිහිල්ලා හිටියොත් තේරෙයි කියන අපි මෙච්චර කල් කොච්චර අමනකම් කරලා තියෙනවද කියලා. මේ අතරමැද තියෙන මේ කම්මැලිකමට අපි හුරු වුණොත්, නීරසකමට හුරු වුණොත්, මේ නොතේරෙන ගතිය සාදර වුණොත් අනේ මෙතෙක් කල් මේක නැති කරන්න කරපු ප්‍රයත්නය. සියල්ලම අවිද්‍යාව කියලා අදුක්කම සුඛ වේදනාවට ගියොත් විතරක් අවිද්‍යාවට ප්‍රතිපක්ෂයි කියලා කියනවා තමයි මෙතෙක් කරපු අමන කන්ටික බණ නැහුවනම් භාවනා නොකරහනම් භාවනා සාර්ථක නොවුනනම් අපි කරන අවිද්‍යාව තේරෙනයි. එතකොට බය හිතෙනවා. එතකොට බය හිතෙනවා මගේ ප්‍රිය කෙනෙකුට මේ කියලා දෙන්නේ කොහොමද? බුද්ධ ආගම කරන කෙනෙකුට කියලා දෙන්නේ කොහොමද? කියලා දෙන්න බෑ දුප්පටි විඥා පිළිගන්න බෑ. නමුත් මේ කෙනාට මොකද වෙන්නේ? දැන් මම මෙතෙක් කල් කරලා තියෙන දේ කොච්චරක් දුක වළක්වලා තියෙනවද නිවන වළක්වලා තියෙනවද විරාගය වළක්වලා තියෙනවද මෙහෙම නැත්නම් නිරෝධේ වළක්වලා තියෙනවද කියලා බැලුවොත් මමමනේ මේකට ප්‍රතික්ෂේප ප්‍රතික්ෂේප කරලා තියෙන කියලා කවදා හෝ මේකට සාදර වුණොත් එයාගේ අවිද්‍යා ප්‍රමාණය දැන ගැනීමටම විද්‍යාව කියලා බුදුහාමුදුරුවෝ කියනවා මම කොච්චර තකතිරුද කියලා දැනගන්න කම මගේ බඩේ කොච්චර මැටි තියෙනවද කියලා දැනගන්න එකමයි විද්‍යාව කියන්නේ කට්ටි හිතන විද්‍යාව කියන එක නිකන් මේ සුපර් මාකට් එකෙන් ගන්න පුළුවන් ප්‍රිස්මාකාර හරහ විවිධ පේන මැජික් දර්ශකයක් කියලා. නෑ මම කොච්චර තක తీරුද කියන එක විතරයි මම දැනගන්න ඒ දැන ගැනීම දෙක එක පිට එක තියෙන කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. මගේ අවිද්‍යාව පිළිබඳ දැනීම විද්‍යාව මේ දෙන්න එක උඩ එක හිටලා තියෙනවා. කොච්චර අහිංසක වෙන්න ඕනද කියලා හිතන්නේ. කොච්චර නිහතමානී වෙන්න ඕනද කියලා හිතන්න. කොච්චරක් තව ඉස්සරහට වැඩ කරන්න තියෙනවද කියලා බලන්න. යම් නම් මේ විදුලිය ආලෝකයෙන් අපි යන පාර දැක්ක විතරයි. මේක ලක්ෂ කෝටි වාරයක් ලෑස්ති වෙන්න ඕනේ පැමිණි දුක් පැණි රහයි කියලා ඉන්නේ එන දේට සූදානම් වෙලා ඉනව කාටවත් කියන්නේ නැහැ. අඟවන්නෙත් නැහැ. පුදුමාකාර ප්‍රතිශක්තියක් එන්න පටන් මේ අවිද්‍යාව තමන්ගේ අවිද්‍යාව ප්‍රමාණය දැනගන්න මේ විද්‍යාව ආපු ගමන් මේ ලෝකයේ පිළිබඳ විරංජනයක් එනවා. මේ මුළු ලෝකයාම මේ අවිද්‍යාව වහගෙන මාත් පොරක් කියලා මාත් අයියා කියලා හිතාන මාත් අක්කා කියලා හිතාන මාත් මුදුනා කියලා හිතාන අඟ උස්සන්ටනේ හදන්නේ සරුවච්චන් වහන්සේ ඉදිරියට අපි කවුද මේක තේරුම් අරගත්තා නම් එයාට තේරෙනවා මේ ලෝකේ මවාපාන මේ රංජනේ වෙනුවට විරංජනය හොඳයි විරාගය හොඳයි අර නීරසකම හොඳයි මොකද අකුසල් නැහැ මේ විරාගය ආවනම් විරාගය කියන්නේ විරාගේ විරාගේ වතින් අපි දැනගත්තා නම් විමුක්තිය තමයි. අපි දැන් තියෙන විරාගය නැතිකරන්න තොවිල් නටන. උම්මලකට ගෑලි කපලා දානවා, සරු පිටල ගෑලි අලවනවා, අරෙන් කෑලි දානවා, මෙහෙන් කෑලි දානවා. මේක දැක්කනම් නිවන. ඉතින් ඒක නිසා පැමිණියක් දුකක් පැමිණෙන වෙලාව හොඳට ලෑස්තිලා යන්න. ඒක හරි අමාරුයි භාවනා නොකරන ඉදිනදා ජීවිතේ වැඩවලට කරන්න ගියාම අමාරුයි. මොකද ළඟ ඉන්න කටියට පිස්සු වැදෙනවනේ. ළඟ ඉන්නේ ඕකට ඔහොම කරලා බෑ මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න හැම වැඩක් කරන්න ගියාම අයියලා ඉන්නවනේ. අක්කලා ඉන්නවනේ, මුදුනලා ඉන්නවනේ, පැහියෝ ඉන්නවනේ. වැඩි වහන කරන්නේ ඒගොල්ලෝ තමයි. පඬිතියෝ සමාජයට මෙහෙ කරති, අතිපඬිචෝ සමාජයේ එහෙ මෙහෙ කරති. අද ඉන්න අතිපඬිචෝ දිහා බලනකොට භාවනා කරන කෙනාට හිතෙනවා මේගොල්ලෝ එහෙ මේ නොකරනම් මේ ලෝකෙ මේට වැඩිය හොඳට දුවනවා. එකම පඬිතියෙකුටත් පඬිතිකම කියාපන්න නැතුව ඉන්න බෑනේ. මේ පඬිතිකමේ තියෙන පොඩි කුයි කුයි ගන්න ගතියක් තියෙනවා, කුචු කරන ගතියක් තියෙනවා. නිහතමානී මනුස්සයෙක් එහෙම ගන්නෑ. අහිංසක කෙනාට නෑ. නිසා වේදනාවක් ආවට පස්සේ කවුරු මොනවා කිව්වත් කාට හරි මොනවාට කියන්න හොඳට මතක තියාගන්න කිඳිරි ගෑවොත් විතරයි. කිඳිරි ගන්න එපා. පැමිණි දුක් පෙන්රායි කියලා කාගෙන හිටපියේ තව පොඩ්ඩක්. හෙට තව පොඩ්ඩක්. මේක වැවෙනවා කිව්වහම කෙලවරක් නැතුව මේක මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ ලස්සන ගාතාවකට දාලා බුදු ජානනාචේ තමයි අවසන්නේ මතු කරලා පෙන්නනවා. ඒක අපේ මේ භවනා ජීවිත ගොඩාක් මම ගොඩක් වෙලාට ධර්ම දේශනාවට සම්බන්ධ කරනවා එක එක පැති වලින් අපි හිතනද අපි සක්මන කරගෙන යනවා. අදත් ලියනවා මට පියවර 20 යන්න පුළුවන්. එමේ යනකොට යනකොට ඔගේ ඉබේ වෙන්නා වගේ එහෙම නැත්නම් අපි කියනවා අනායාසයෙන් වගේ වෙනකොට ඔන්න ඉඳ හිතරපු ගමන් හිත පැනලා අර මිනේ කර කර ඒකෙම යනකොටට වැඩිය නිසිනින්ද සක්මන වෙන්න හදනකොට පයින්නවා. ඉතින් යෝගාවචරය දෙනවා එහෙනම් මෙනෙහි කරන්න ඕනද කියලා. නෑ දෙකක් තියෙනවා ක්‍රම. මගේ හිත සක්මනේ මිදලා ඒක පොවම් පැදලටත් නොකිය ඕන හිත පිටපයින්. පැනලා හිතන්න රූපයක් දැක්කයි කියලා. අම්මේ නිස්සන්නවනේ විතරක්ම ඉන්න ලස්සන කුරුල්ලෙක් දැක්කා. අයියෝ වෙන මොකක්වත් ඕනේ වටිනවා කියලා දැන් කුරුල්ලගේ ඉස්සරවත්තත් බලන පතපැත්තත් බලන ඔක්කොම බල බල ඉන්නවා දැන් ඉතින් රස විඳින වෙලාවක් කියලා හිතන්නකෝ. එතන මොකක් හරි කුරුල්ල ආදයක් ඇහෙනවා. අම්මෝ හරිම මිහිරි මොකද කැලේ සද්දේ ඉතින් කියලා මේකට හිත බැඳයි කියලා. කොයි වෙලාවක හෝ ඒ විදිහට සක්මන අමතක වෙලා රූපයකට හිත ගිය වෙලාවක්. මෙන්න මෙතනම නතර වෙලා. මේ මේ හිත පිට ගිහිල්ලා තියෙන දැන් නන්නතර වෙලා තියෙන දැන් ගෝච රජ්‍යත්ව භූමියේ නෙවෙයි හිත තියෙන්නේ. කලබල වෙන්නේ නැතුව හිටියොත් භාවනා කරන කෙනා සතිය පිහිටුපු එකනා සහ නැති එකනා අතර ලස්සන සංසන්දනයක් කරලා පෙන්නනවා. මේ ඒ මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේගේ මාළුන්ගේ පුත්තු සූත්‍රය ඒක තියෙන්නේ සලායතන වර්ගයේ සංයුතනිකායේ. ඒකෙදි සඳහන් කරලා තියෙනවා හොඳට සතිය වඩපු කෙනා නසෝ රජ්‍යතු රූපේසු රූපන් දිස්වා පතිසතෝ. එයා ඒ දැකපු රූපේ රංජනය කරන්න යන්නේ. එයා දැනගන්නවා මේ නුපුරු තැනක ඉන්නේ මං, නුහුරු තැනක ඉන්නේ මම ඉන්නෝනේ පයේ. දැන් ඉන්නේ රූපේ. ඒක අබිරමණය කරන්නේ මොකද එයා දන්නවා හිතේ තියෙන නොසන්ඩාලකමට පිට හිත පිට ගිහිල්ලා. අබිරමණය කරන්නේත් නැහැ, පශ්චාත්තාප වෙන්නේත් නැහැ. ඒ අද්දර තැන ඉඳගෙන කල්පනා කරනවා නසෝ රජ්‍යතු රූපේතු රූපන් දිස්වා පතිස්සතෝ විරජ්‍ය චිත්තෝ වේදේති. දැන් දන්නවා පයේ තිබුණ හිත කාය ප්‍රසාදයේ තිබුණ ධාතුනානත්වයේ දැන් චක්කු ප්‍රසාදයට ගිහිල්ලා කියලා දැනගන්න. හිත තියෙන්නේ පයේ නෙවෙයි කාය ප්‍රසාදේ නෙවෙයි චක්කු ප්‍රසාදේ තියෙන්නේ. විරත්ත චිත්තෝ වේදේති අභිරමණය කරන්නේ මේ කොහොමද පයේ තිබුණ හිත ඇහැට ගියේ කියන එක දැනගන්නවා මම කරපු දෙයක්ද ਸਰබලධාරි දෙවියන් වහන්සේ කරපු කෙනක්ද කවුරු හරි හෝනියමක්ද නැත්නම් මේකද ආත්මය කියන්නේ එකක්වත් නෙවෙයි එකක්වත්ම නෙවෙයි මේ හිතේ හැටි ඒක නිසා විරත් චිත්තෝ වේති තත්ත නාජ්ජෝස තිටතියාර රූපෙට බැසගෙන රූපේ අබිරමණය කරන්න යන්නේ එයා දන්නවා රූපේට මන අපේ ගිහිල්ලා পায়ට මන අපේ නැහැ සක්මන්ට මන අපේ නැහැ විරත් චිත්තෝ එයා විඳිනවා හැබැයි පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. අනේ ලස්සන රූපයක් දැක්කයි කියලා අභිරමණය කරන්නෙත් නැහැ. යතාස්ස පස්සතෝ රූපං වේදතෝ ചാපි වේදනා. රූපයක් දැක්කත් දැන් ඉන්න ඕන නම් පයේ. දැන් යා හොඳටම දන්නවා ඉන්නේ පයේ නෙවෙයි ඇහි රූපෙක. යතාස පසතු රූපං සේවතෝ ඡාපි වේදනං. ඒතකොට මිහිරි වේදනාවකුත් එයාට තියෙනවා. රූපේ බලන එක රසයි. කීයති නොපච්චි යති එවන්සෝ තරති සතෝ එයා දැනගන්නවා මගේ හිත කාමේ වැඩි තැනට පැදුරටත් නොකිය පයින්නවා කාමේ අඩු කෙලෙස් අඩු දෙන තමයි পায় ඒ දේ මං උපයාගත්ත දේ ඒ දේ තබා මේ හිත පිට යන හැටි දැක්කනම් මගේ නොසණ්ඩාල හිත විතර මට කරදර කරන කෙනෙක් තවත් ඇත්තේ නෑ මේකේදී පශ්චාත්තාප වෙන්නත් එපා අබිරමණය කරන්නත් එපා මෙතනත් සතිය පිහිටවන්න මේ අද්දර තැන තඩමාරු වෙන තැන සතිය පිටවන්න පුළුවන්. එතන කියනවා සේවතෝ ചാපි වේදනං. ඒතකොට මිහිරි වේදනාවකුත් ඇවිල්ලා අභිරමණය කරන්නේ. එයා දන්නවා මේ මිහිරි වේදනාවට තමයි ඉඳුරන් ඡන්දෙ දෙන්නේ. රාගේ නැති තැනට නෙවෙයි. රාගේ නැතන උපයපු දෙයක්. ඒතර නිර්මල තැනක්, ඒතර නික්ලේශී තැනක්, ඒතර ക്ഷേම භූමියක්. නමුත් බැදුරටත් නොකිය යන. මෙන්න මෙතනදී යෝගාවචරයට සත්‍යමත් වෙන්න පුළුවන් නම් මේ එලිපත්තේ ඉන්න බලලා වගේ තියෙන හිත කොයි පැත්තට පණීද කියන්න බෑ. එයා පණිනවා. එයා පණින්නේ රාගේ තැන වැඩි තැන, ද්වේෂේ වැඩි තැන. මෙන්න මේක දැකගෙන පශ්චාත්තාප නොවෙනවනම් ඒ පෙන්නන අරමුණත් අබිරමණය කරන්න නැතුව ඉන්නවනම් මොන්න තනන් ලෑස්තියකින් යන්න ඕනේ. හිත පිට යනවා මේ මම කරපු දෙයක් නෙවෙයි. මමත් නෙවෙයි, මගේත් නෙවෙයි, මගේ ආත්මත් නෙවෙයි. මෙන්න මේක තමයි මම මගේ හිත කියලා තියාගෙන ඉන්නේ. මෙයාගේ හැටි මෙහෙම තමයි. අන්න එතකොට යාට පේනවා දැන් ඕන්නම් ආයෙ හිත ගන්න පුළුවන් পায়ට. අරක අබිරමණය කරා නම් හෝ ද්වේෂ කරා නම් ආපහු ගණ්ඩවත් කොරස් කටේවත් අත දාගන්න බැරි වෙනවා. ඉතින් මේක කරන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්න තියෙනවා. අපේ හිත පිට ගියාට පස්සේ එතනම නතර වෙලා ආපහු එන්න එපා ගෙදෙට්ට. නතරලා බලන්න මම ඉන්න ගෝචර රජ්‍යත්ත භූමියේ නෙවෙයි අනතුරුදායක තැනක. හැබැයි මම දන්නවා කලබල වෙන්න එපා. අභිරමණය කරන්නත් එපා. හිමීට ගන්න পায়ට. পায়ට එන්න කැමති නෑ හිත මේක නීරසයි. මේක ඒකාකාරී. නමුත් මේක නිර්මලයි. කෙලස් නෑ. නික්ලේශී. මේක ക്ഷേම භූමිය. මේක ඔබේ ජන්ම දායාදේ. ආපහු ඵලෙන් පහයට වරෙන් අන්නේ පහයට අවිල්ලා බලනකොට යම් හේකින් යෝගාවචරයට වාර්තා කරන්න පුළුවන් නම් සද් රූපයකට හිත ගියා. මම බොහෝම ප්‍රවේශමෙන් ආපහු ගෙනවා පහයට. පහේ කිසි කරදරයක් නැතුව මට ආයෙත් වම දකුණ දකින්න පුළුවන් උනායි කියලා කුරුමේ පණ්ඩිත සෝන්සේ සහතිකයක් දෙනවා. හිත පිට ගියාට කෙලෙස් ඇවිල්ලා නැහැ. ආපු කෙලෙස් සියල්ලම අහෝසි වෙලා. මේක තමයි ජීවිත වශයෙන් මෙලෝ වශයෙන්ම කෙලෙස් අහෝසි කරන ක්‍රමේ. මේක ඉගෙන ගත්තා නම් සජීවී බුද්ධ ආගම බුදුහාමුදුරු ඉස්සරහා ඉන්නේ. කෙලෙස් ආවයි කියලා කලබල වෙන්න එපා. ඔබ වහාම ඔබ හදාගත්ත ගෝචර අජ්‍යත් භූමියට වරින්. ക്ഷേම භූමියට වරින්. නික්ලේශී තැන්න වරින්. නිර්මල තැන්න වරින්. මොන්නම දෙයක්වත් නැහැ බාධා කරන්න ආපහු එන්නේ. බාධාව තියෙන්නේ අරකට කැමති වුණොත් හෝ අකමැති වුණොත් තමයි. මනාපමන පහළ වෙනවා. අබිරමණය කරන්න එපා. ආපහු එන්න. ඉතින් මේක ਸਰුවචනසේ සඳහන් කරනවා මේ මතුවෙන කෙලෙස් දිට ධම්ම වේදනීය වශයෙන් මේ ජීවිතේ පහු කිරුවේ නැත්තම් ඊගාව ආත්මෙට ගියොත් හත් ගුණයක් වැඩෙනවා. දැල්පොලි ක්‍රමයට යන්නේ. ඒ නිසා එනේන දුක, එනේන නොසන්ඩාලකම එනේන කඩප්පුලි ගතිය. එතන එතනම දැනගෙන කවුරුත් කරන දෙයක් නෙවෙයි. නුපුහුණු මනසක හැටි, පුහුදුන් මනසක හැටි. මම මේව කලවල කරන්නේ නැතුව මම හිමීට අපව ගන්නවා කියලා බලනකොට තීරුම් ගත්තොත් මේ পায় දිගට දිගට බලලා කම්මැලි වෙලා තියෙන්නේ. නීරස වෙලා තියෙන්නේ. ඉතින් ඒකට අබිරමණය කරන්න පුළුවන් අරමුණට පයින්නවා. ඒක අරමුණේ දෝෂයක් නෙවෙයි. මගේ තියෙන හැදිච්චකම. මගේ හිතේ තියෙන ඔල මොල ගතිය මේක මමම දැක්කේ නේද කවුරුත් කියලා හරියන්නේ නැහනේ මරණ මොහොතේදී කොහෙද හිත පනින්නේ කෝකට යයිද දැන් මේ ලැබිච්ච උත්තර මනුස්සාත්ම භාවයක් දැනට සතුට නැතුනේ කට්ටිය ඉන්නේ මේ අමාරුවේ ලැබිච්ච මනුස්ස ජීවිත භාවයක් පොඩ්ඩක් ගිහිල්ලා ඉස්පිතාලේ කියලා බලන්න ඇස් නැති ඇත්තේ කී දහහක් ඉන්නවද කියලා. කන් ඇහෙන්නේ නැති කී දහහක් ඉන්නවද කියලා. ගන්ධ රස පහස තේරෙන්නේ නැති ඒත් එක බලනකොට අපිට අංග පුලාවක් සහිත මනුස්ස ජීවිතයක් තියෙනවා. ඒත් හැම එකම අනිච්චන් දුක්ඛන් සංසාරේ බල්ලෙක් මැරිලා මහපාරේ කියලා කොච්චරක්වත් චරිචුරු ගන්න කෙන කරන්නේ. නිකටාලි ජන කේසා දෝමාන අකාදන්තා තච්චෝ පංසං නද්දකින් ඔබතන් නදෝම කෙනදකින් ඔබතන් නදෝ ඉතින් කියලා ස්වාමීන් වහන්සේ නිවන් යයිද කියලා. නිවන් තියෙන තියෙන පහන නිවාගෙන යයි. යකා. ඉන්නෙම ඇඹුලිනේ. ඉන්නෙම පැංගිරි රසේනේ. හිතන්නේ මේ ත්‍රිලක්ෂණ භාවනාව කරන්න කියලා. ත්‍රිලක්ෂණය පට්ට ද්වේෂේ. පට්ට ද්වේෂේ. ඉතින් එහෙව් මනුස්සත්වයක් ලැබිලා දැනටත් පච මේ තරම් පිස්සු කෙලිනවා නම් ඊගාවත්නේ කොයි භවයකට ගියත් පිස්සු කෙලින්නේ නැහැ කියලා කවුද සාතිකයක් දෙන්නේ. දැන් කරපියව. යන අතේ යන්න හදනවා හිතට. කියලා කියනවා හරි උඹ දැන් ගියානේ. මම මෙතන ඉඳලා කල්පනා කරනවා ඔබට ඕන නම් උඹ ඵලයන්. මිටි තනින් වතුර බැතලෙයි. මට පුළුවන් මට මගේ පුරුදු අරමුණට ගෙනත් යන්න කියලා. කවදාකවත් අහවල් දෙය කියලා බාධා කරන්නේ නැහැ. බාධා කරනවා නම් බාධා කරන්නේ තෘෂ්ණාවයි අවිද්‍යාවයි විතරයි. ඉතින් ඒක ලෑස්තිලා යන්න. මගේ අතේ කැමැත්තක් මට තියෙන්නේ කොච්චර වැරදුනත් අතාරින්නේ නැවත නැවත කරනකොට මේ වේදනාව පිළිබඳව නානත්තේ තිබුණට සංඥා නානත්වයකට යන්න දෙන්නේ නැතුව මේ වේදනාව අදින්නේ සැපටම තමයි. ඒ මගේ දෝෂයක්වත් නෙමෙයි මං කරලා ඇබ්බැහියක් නේ තියෙන සංසාරේ පුරාවට සැප හොයාගන්නේ අපි මේ මේ කරන ජඩකම් තේරම් මෙතෙක්කල් කිරුවේ. අසාධාරණකම් ජඩකම් කඩප්පුලිකම් නොකෑමනාකම් චපල ගති, වංචනික ගති, ෂට ගති සේරම කෙරුවේ සැප වේදනාවක් වෙනුවෙන්. දැන් අපි සැප වේදනාවට හොයන හිතට දොස් කියන්න එපා. ඌ කටුගහියත් කටුල් කරන්න ඕනේ. ඌගේ හැටි එහෙම තමයි. එතකොට උඹ පුළුවන් නම් කරපන්. මම මේ වේදනාව විදිද්දිම මම අර නික්ලේශී අරමුණේ ගෙනත් තියනවා කියලා බැලුවොත් මේ වැඩි බෞද්ධයන් විතරද කරන්න පුළුවන්නේ මේ වැඩේ කරන්න පැවිදිලා උපසම්පදලා කැලියට යන්න ඕනේද මේක හරියට කාරණාව කියලා දුන්නොත් බැරිද මේ නන්නත්තර වෙච්ච හිත ආපහු ගෙනල්ලා එක දවසක් අරමුණේ තියලා කියන්න අනේ ගියා තමයි ඒ උනට ආපහු ඇවිල්ලා බලනකොට මට කරදරයක් නැතුව මගේ අරමුණ කරගෙන යන්න පුළුවන් වුණා කියලා කිව්වා නම් ලිව්වා නම් භාවනා ගමන 150ක් ඉවරයි. භාවනා ගමන 150ක් ඉවරයි. මම කියනවා ඒ ආසෝවාන් මාර්ගස්ත ආර්ය උත්මෙක් බාටපත් වෙනවා කියලා. අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයේ පළවෙනි ආර්යයන් වහන්සේ බාටපත් වෙනවා. මොකද මාර්ගයේ ඉන්නේ අනිවාර්යයෙන් මේකට. ඵලයට පැමිණලා නැති වෙන්න පුළුවන්. නමුත් ආවුනෙයයි පාවුනෙයයි දක්ෂිනෙයයි අංජලිකරණියයි. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමිච්චපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. ඕක තමයි සංඝයා වෙන්න තියෙන ක්‍රමය. උපසම්පදා වෙලා සියන්නිකයි උපසම්පදා ගන්නවද රාමඤ්ඤනිකයි උපසම්පදා ගන්නවා කියන එක තමයි දැන් කියන්නේ. ඒක නෙවෙයි බුදු ඥානංශය අපිට ඒ උපසම්පදා උපසම්පති කියන්නේ එළඹ වාසය කරනවා කියන උපීති සම්පාදේදී උපසම්පදා. මේකට එළඹ වාසය කරනවා නම් වේදනාව තිබුණත් වේදනාව දැනගෙන උම්මත්තක වෙන්නේ ඒක විලාසිතාවකට ගන්නෑ. Taman කරණ තියෙන අර මධ්‍යස්ථ අරමුණේ ආරක්ෂක තැන්න හිත ගෙනල්ලා තියලා දන්නවනම් ඒකට මොනවද අඩු කියලා බලන්න. මොනම දෙයක්වත් අඩුවන්නේ. අපේ මේ ජීවිතය කියන්නේ 100%ක්ම අංගෝපකරණ සම්පූර්ණ පරිවේශනාකාරයක් වගේ. වැඩ ගන්න නැතුවට කරන්න දෙයක් නැහැ. වැඩ ගන්න නැතුවට කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඒක හරියට වැඩ ගත්තොත් තව ලෙඩක් එනවා. කාට හරි කියලා දෙන්න හිතනවා. ඒක නිසා ලොකු සාන්ත කියන එක සංක්‍රමණික රෝගයක් කියලා ඒක බෝ වෙන ලෙඩක්. ඒක ආපු මනුස්සයෙක් හිතනවා අනේ මේ මිනිස්සු පුදුමාකාර විදිහට මේ පරිප්පු බෙදාගෙන කන්නේ. එතන එතනම ගෙවන්න ක්‍රමයක් තියෙද්දි මෙච්චර වටිනා ශාසනයක් තියෙද්දි නෙමේ. අපි සුඛෝපභෝගී වස්තු වල සැප හොයනවා. වට කර ගන්නවා එක එක න අපිට සැප ලැබලා දෙන්න, උපදෙස් ලැබලා දෙන්න, සේරම පිස්සෝ, පිහාටෝ. Taman ළඟ බඩු තියෙන්නේ. හැබැයි ඒකට ලෑස්තිලා යන්න ඕන. ලෑස්ති වෙනවා කියලා කියන්නේ ඊට ඉස්සෙල්ලා අපි සිල් අරගෙන තියෙන්න ඕන. ඒ වගේම කය මැරුණත් පණ නැති වුණත් මම මේ වැඩේ කරනවා කියලා කාය ජීවිත නිර්පේක්ෂ වෙන්න ඕන. ඊටත් අමතරව තව කැලලක් තියෙනවා. ඇත්තටම කියනවා. ඒ මොකද්ද? Taman ඉදිරිපත් කරගත්තේ මූල කර්මස්ථානයේ ක්‍රමයෙන් ගෙවෙන හැටි දැකලා වාර්තා කිරීමේ පුරුද්ද තියෙනවා. අරමුණ ගෙවිගෙන යනකොට තමයි මේ හොල්මන පටන් ගන්න. නිසා අරමුණේ ගෙවී යෑම අරමුණේ ඉතිහාසය අරමුණේ රචනය අරමුණේ භූමිකාව වාර්තා කරන්න ඕනේ Tamange කේන්දරේ බලනට වැඩිය. මට මේ පටන් ගත්ත මූල කර්මස්ථානේ බලාගෙන ඉන්නකොට මොන මොන පෙරලි වලට යනකොටද එක තැනකදී තමයි ওই විදිහට අපි ওই සංඥානානත්වයට එන්න පටන් ගන්නේ. ඒකට එන්න හේතුව මේ රූපය රූප සංඥාකින් ප්‍රතිස්ථාපන වෙන්න පටන් ගන්නවා. මේ තියෙන රූපේ ආනාපානෙ තියෙනවද නැද්ද කියන දේ අල්ලගන්න බැරි තරමට සිුම් වෙනවා. ඇවිදිනකොට ඇවිදිනවද ඇවිද්දෙනවද කියලා අල්ලන්න බැරුව යනවා. මම යමක් දිහා බලනවද මට පේනවද කියලා අල්ලගන්න බැරුව යනවා. මම අහනවද නැත්නම් ඇහෙනවද කියන එක අල්ලගන්න බැරුව යනවා. ඔන්න ඔය දෙක අතර හොල්මන් වෙන වෙලාවේ තමයි අපිට මේ මාළුක්‍ය පුත්තු සූත්‍රය දාලා කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් දකින දකින රූපේ රස විඳින්න හදන රසලෝලීත් කෙනා සදා තොත්ති ඉතින් අපායටම තමයි මරුණාට පස්සේ ඔළුව පල්ලෙහාට දාන කකුල් දෙක උඩ තියාගෙන දබෝස් ගාලා ඇදගෙන වැටෙනවා ගිහිල්ලා යම රජුරෝ ඉස්සරහා ලොක්ක අහනවලු මොකෝද මේ පැත්තේ ආවේ කියලා. ඒකල නඩුව ගන්නවලු. තෝ තෝ තෝ තෝ යාත්පිට යන ඉස්සලා තෝ මනුසාත්ව භාවයක් කියලා හම්බුණානේ. ගිහිල්ලා පෙන්කෙලියද මොකද කිරුවේ? ඉතින් පස්සත් වෙන්න දනිසුත් වෙන්න ඇයි යම රජුරෝ කොයි අතට ඇයිද නැහැ. ඉතින් කියනවා ලැබුවා නම් තමයි ගියාට පස්සේ කෙල්ලෙක් දැක්ක අප්පයි ඊට පස්සේ දැක්කා තමයි ඉවරයි අයියෝ ඔක්කොම ඉවරනේ බලන්නකෝ පර පරය කියලා බැනලා කියනවලු එතකොට යකෝ මේ භූත් මං දූතයෝ හතර දෙනෙක් කියලා දෙනවා එක එකක් දැක්කේ නැද්ද කියලා. එහෙම පණිවිඩ කාලේ දැයි. ඒ යකෝ තමන්ගේ ගුවේම හුජ්ජෙම වැටලා ඉන්න පොඩි උන් දැකලා නැද්ද උඹ? උඹට තේරෙන්නේ නැද්ද ඌට මොකුත් කරගන්න බෑ කියලා මැසේජ් එකක් අතලවන්න බෑ කියලා. එතකොට පුළුවන් කාර්කම් තිබුණාට තෝත් උතන ඉඳලා තමයි ආවේ. අනේ මතක නෑනේ. මට ඒ කාලේ මතක නෑ. මතක නැතුණට යකෝ දැන් බලපේ වදපු දරුවෙක් දිහා. ඉන්නේ අසුචියේ. ඉන්නේ මූත්‍රා වල. දැන් අම්මලා නම් අසුචි පෙන්නන්නේවත් නෑ පොඩි උන්ට. ඊට පස්සේ අනේ ලෙඩ වෙච්ච මිනිහෙක් දැකලා නැද්ද මේ හොටු පෙරාණ කැහි පෙරාගෙන ඉන්න කෙනෙක්. දැක්කා ඉතින් මං හිතුවේ නෑ ඒක එච්චර පණිවිඩයක් කියලා ඒ උගේ කර්මය කියලා මං හිතුවයි කියලා. වයසට ගිහිල්ලා අල්පදායන් වගේ හැරමිටියෙන් යන නාකිත්තරකිට තෙයි කාටත් ওই ටික වෙයි කියලා කවුරුත් දැකලා නැද්ද කියලා. ආච්චියේ බලන්නේ වාත් වෙලා වරෙන්නේ අපි උළු අතේ හැප්පීලා දීය වැටෙන ඩොග් ගාලා කියලා. එහෙමනම් දැකලා තියෙනවා ඒකට මං හිතුවේ නෑ දේව දූතෙක් කියලා. ඇයි යකෝ මලමිනියක් දැකලා නැද්ද කියලා අහනවා. ඔබට පේනවනේ පෙන්කෙලින්න පුළුවන් කාලයක් තියෙනවා. ඊට පස්සේ දපන්න වෙනවා. මේක නිකන් කලින් කරන් මේක නිකන් දරකඩක් වගේ වෙනවා දැක්කේ නැද්ද කියලා. නැත්නම් කියනවලු යම සුසිර කතා කරලා දෙන්න තියෙන දඩුවම් දීපන් කියලා. එක්කෙකුට හරි එකෙකුට හරි මතක් වෙලා තියෙනවා නම් නෑ නෑ මේකක් දැකලා මට ඒ වෙලාව සංවේගය පහළ වුණා. මම භාවනා කරලා තියෙන කෙනෙකුට උඹට තව එක chance එකක් දෙනවා. ගිහිල්ලා ආයේ එන්න එපා ගොයියෝ මේ පැත්තට කියලා එවනවලු මේ දිවි ලෝකෙට හරි මනුස්ස ලෝකෙට හරි. ඉතින් දැන් ගියාම අහනවලු Nissan වනේට ගිහිල්ලා නැද්ද කියලා අහනවලු තව දූතෙක් මෙච්චරත් බණ කියද්දි තෝතෝ ඒකවත් අහලා නැද්ද කියලා පැහැදිලිවම කියලා දෙනවා මේ මෙතෙන්ට තාවට පස්සේ ආයෙ ගිහිල්ලා පෙන්කෙලින් දෙපා ඔය පැමිණි දුක් පෙන්දායි කියලා හිටපල්ලා ඒතකොට යම රජුරුන්ට ගිහිල්ලා යම රජුරුන්ට ගිහිල්ලා කතා කරද්දී තමුසේ යනෝ යන්න අපි Nissan වනේ කියලා බඩු ෂුවර්නේ අපි උන්ටට වැඩේ කරගත්ත මට වැරදිලා මෙහි ආවි කිව්වොත් යම රජුරු පුටුවෙන් අයින් ගලා සල්ලුට්ටයක් ගහලා කිරෝ ගිහිල්ලා ඉතු ටික කරගන්නයි කියලා නැත්තම් උන්ද බේරන්න බෑ. නිසා දැන් මතක තියාගන්න හිත පිට යන එක ස්වභාවයි. ඊටපිට කියලා කනගාටු වෙන්න එපා, පශ්චාත්තාප වෙන්න එපා. නැවත තමන්ගේ මූල කර්මස්ථානට එන්න. මූල කර්මස්ථානේ යන්න ඉස්සලට වගේ දැන් මොනවද වෙලා තියෙන්නේ කියලා දක්නා සුළුවට යන්න. එතකොට තේරෙයි මූල කර්මස්ථානේ තැඹිලා තැඹිලා තැඹිලා තැඹිලා සියුම් වෙනකොට තමයි මේ හොල්මන පටන් ගන්නේ. ඔය හිත පිට යන්නයි, නීතිමත වෙන්නයි, නොදැනී ඉන්නයි, ක්ලාන්ත වෙන්නයි, ඔළුව හෙල්ලෙන්නයි, කූඹි දුවන්නයි සෙල්ලම් ටිකක් තියෙනවා. ඒවා වටිනා ලක්ෂණ. අන්නේව දැක්කට පස්සේ අමාරුවෙන් මෙතෙන්ටකම් ගෙනා ප්‍රතිපදාව වට ගන්න නැතුව ඉදිරියට යන්න ඕනේ. මොන වේදනාව ආවත් මේක පිළිබඳව හොඳ නරක විනිශ්චය කරන්න එපා. ඒ වේදනාව ඉවර වෙනකම්ම බලන්න. ඉඳලිවලා ඕනේ නම් තමන්ගේ මූල කර්මත්තාන් දෙන හැබැයි පඬිතු සාංශේ කොයි කොච්චර කොච්චර සියුම්ද කියනවනම් උන්වහන්සේ කියනවා නැවත මූල කර්මත්තාන්ට නාවත් ප්‍රශ්නයක් නෑ. උඹ ඔය අද්දර ඉඳගෙන ওই ටික කල්පනා කරන්න පුළුවන් නම් ඔය වේදනාවත් උඹට සැපක් වෙනවා කියලා. ආයේ මූල කර්මත්තන්න එන්න ඕනේ එන්න ඕනේ උරගා බලන්න ඕන නම් විතරයි. එන්න ඕනේ වෙන්නේ නැහැ. යාට කියන්න බුණා මේ වේදනාව බලන්නේ නැද්ද ඒක වියකිලා යනවා. ওই වේදනාව නැති වෙනවා බලන එක ලාපයි. ගිය බව නම් කඩපුලිකමක් තමයි. නමුත් වේදනාව ඉඳද්දිම බලන්න පුළුවන් මේක වේදනාව නැති වෙන හැටි. මට ඕනනම් යන්න පුළුවන් මූල කර්මන්තන්න යන්නේ යන්නේ නැතුව මේක දිහා බලනකොට වෙනවා බුදුහාමුදුර කොච්චර සත්‍යයක්ද ධර්මයේ කොච්චර සජීවීද මේ සංඝයා කවදා හරි ආර්යයන් බවට පත් වුණා නම් මේ කරලානේ ගිහිල්ලා තියෙන්නේ අනේ මේකට සීල කොච්චර වටිනවද නිසා යන්න ඕනේ අපව මූල කර්මස්ථානට යන්න ඕනේ යන්න වගේ ඉඳගෙන වේදනාව දිහා බලත හැකියි සද්ද දිහා බලත හැකි, හිතවිලි දිහා බලත හැකි, කයෙන් එන අනිත් ඕනම දිහා බලනම බලාගෙන කිසි දෙයක් විශේෂ විනිශ්චය කරන්න නැතුව බලන්න පටන් අරගත්තොත් සතිය යනවා ඉහළම කෙලවරට. සතිය යනවා සම්මා සතිය දක්වා යනවා. අපි හෙට කතා කරමු ඊටු ටික. දැන් මම හිතනවා අද දවසට ඇති කියලා. ඒක නිසා සියලු දෙනාට තමයි ළඟ තියෙන උපකරණ ආයුධ ටික අරගෙන මේ මොනම දෙයකටවත් චෝදනා නොකර මේ ආයුධ උපකරණ වලින් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය බලය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනා නතර කරනවා ශිල් දිනාට සරණී මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා